අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඒ ධර්මදේශනා මාලාවේ තවත් අංකයකට ආරම්භය ලබාගත් අවස්ථාවක් සීලුම දෙනා ඒ ධර්මදේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානಂತಿ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් නව අනුපුබ්බ විහාරා කියලා මේ භාවනා ගමන නැත්නම් ප්‍රතිපදාව තුල නැත්නම් පෘථග්ජන භාවයේ සිට අරිහත්ත්වයට දක්වා යන ගමනේදී අතරමඟ හම්බෙන ගිමන්හල් එහෙම නැත්නම් නැවතුම් පළවල් වගේ නැත්නම් ටැග් ගැහෙන තැන්, පමා වෙන තැන්, සම්දිස්ථාන අරවුන් ලක්ෂ නමයක් පෙළගස්සලා පෙන්වනවා. ඒක සරුවචනාංශගේ උගන්වීමක් මේ දසුත්තර සූත්‍රයේ කතමේ නව ධම්මා අභිඤ්ඤයා කියන පදය නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරගෙන ඒකට පිළිතුරු වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නව අනුපුබ්බ විහාරා. මේ ගමනේදී අනුපූර්වයෙන් කෙනෙකුට දැක්කන්ට හම්බ වෙන යම් යම් පළපදියම් වෙන ස්ථාන. ඉතින් ඒක ක්‍රමයෙන් ගෙවම් කරගෙන අපි ඊයේ වෙනකොට මේ අරූප ධානවල මේ ආකාසානං ඡායතනෙ කියන රූප ධර්මයන්ගේ නැත්නම් රූප ධාතු අතරමැද තියෙන රූප ධාතු දෙකක් වෙන් කරන පරිච්ඡින්න අවකාශය යම් වෙලාවක අනන්ත බව තේරුම් අරගෙන එහෙම නැත්නම් රූප ධර්ම අන්තයක් සහිතයි සීමාවක් සහිතයි මායිමක් සහිතයි අතරමැදි තියෙන ආකාශය අනන්තයි. ඒ මෙතෙක්කල් රූප බලමින් රූප ගැන සාකච්ඡා කරමින් අතගාමින් ඒක පදනම් කරගෙන ජීවත් වෙච්ච කෙනෙක් රූපයේ තියෙන අන්තවත් භාවයත් ඒක විසිතී පවතින සමස්ත අවකාශය අනන්ත බවත් එතකොට මේ අනන්ත භාවයේ පදනම් කරගෙන ඒ ඉඳලා රූප දිහා බලනකොට තේරුම් අර ගන්නවා බැලූ දෘෂ්ටි කෝණවල වෙනසක් සිද්ධ වෙනවායි කියලා. ඉතින් ඒ දක්වා එනකොට දැන් මේ රූප දක්වා ඇවිල්ලා රූපයාගේ ගෙවන් වීම නැත්තම් රූපේ සීමා පැනලා අරූපයට ගිහිල්ලා අවකාශය දකින්නයි කියලා කියන්නේ අර විදිහට නව අනුපුබ්බ විහාරා කියනකොට යෝගාවචරයේ ඒ වෙනකොට මේ කාමය ditta dhammika කාමයේ සහ සම්පරායික කාමයේ කියලා අපි මෙලෝ වශයෙන් මේ කාමවත්තු රැස් කිරීමේ ස්වභාවය එහෙම නැත්නම් ලබන ආත්මේ හොඳට ගත කරන්න ඕන කියන මේ ස්වභාවය දැකලා ඒකේ තියෙන ආදීනව වශයෙන් මේක කවදාකවත් සම්පූර්ණ කරන්න බැරි එකක් විදිහට මේ අනිත්‍ය දෙයක් මේ අපි අල්ලගෙන සැලසුම් කරන්න කියලා අනිච්චා භික්කවේ කාමා මාන්න මේ අපි මේ මෙලොව වශයෙන් හෝ ලබන ආත්මේ වශයෙන් හෝ භවයේ වශයෙන් මේකතු කරන්න හදන කාමය ඔය අපි හිතන විදිහට එල්ල කරලා නීති වශයෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිච්චා තුච්ඡා ඒකේ ඇති හරවත් දෙතියක් ඇත්තෙම නැහැ ඒ වගේම මෝස ධම්මා. මෝඩයන්ට විතරක් ආසහිතෙන ධර්මයක්. නැත්තම් හිස් දෙයක්. දැන් සබම්බ බුලක් වගේ බැලුව බැලමට හරි ලස්සනයි. නමුත් මේක එහෙම අතගාලා ගන්න දෙයක් නෑ. අල්ලනකොට කැඩලා යනවා. අන්න වගේ මේකේ හිස් මෝස ධම්මං මායා කතමේතං. ඒක හරියට මවාපෑමක් පමණයි. හරියට වෙන රිත්තක් වගේ නැත්තම් බම්බු බුලක් වගේ එහෙම නැත්තම් බිරිගුවක් වාගේ එහෙම නැත්නම් කෙහෙල් කඳක් වාගේ එහෙම නැත්නම් මායාවක් වාගේ මේ විදිහට මේ උපමා පහකින් බුදුරජාණන්සේ පෙන්නනවා මේ රූප වේදනා සංඥා සංකාර කියන දේ විඥාන කියන දේවල් ඒ වගේ තියෙන්නේ මවාපෑමක් මේකේ තියෙනවා ඒ මවාපෑමතේ මේක බාලාලාපණං මේ බාලයන් ලව්වා කතන්දර හදවන කටමැද දොඩවන දේවල් මිසක්කා එහෙම ඥානවන්තයෙකුට අතවගාලා මෙතන හරපද්ධතියක් ගන්න දෙයක් නැහැ. ඉතින් කාට හරි මේ ජීවිතේ මේ කාමයේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් කාමයේ ගත කරන වෙලාවක තේරුම් ගන්න වෙනවා මේ මුළු ලෝකෙම මේ වගේ මායාවක රැවටිලා බාලයින්ගේ ක්‍රියාවක් බාලයින්ගේ කතන්දර හදා හදා මේ කරන එක තියෙන ආදීනව නැත්තම් මේකේ නපුර නරක පැත්ත දැක්කොත් එයා කල්පනා කරනවා මේක විතරක් මේකටම ජීවිතය ගත කරලා බෑ අපි යමක් ආධ්‍යාත්මික පැත්තක් ආගමික පැත්තක් හොයන්න වෙනවා කියන්නේ. ඉතින් ඒකට තමයි මේ කාමයෙන් අබිනිෂ්ක්‍මණය කරන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ අබිනිෂ්ක්‍මණය කියන වචන කියන්නේ ගිහිගේ හරිනවා කියලා. ගිහිගේ කියන්නේම කාමයක්. ගිහිගෙන් අයින් වෙනවා කියලා කියන්නේ කාමයෙන් වෙන් වුණායි කියලා. ඉතින් ඒකයි අපි මේ නීවාතික වැඩමුළු සංවිධානය කරන්නේ. එතකොට අපිට අර ගිහිගෙන් අයින් වෙච්චාම තියෙන එහා පැත්ත පිළිබඳව පොඩ්ඩක් අත්දක ගන්න පුළුවන්. අපේ හිත මිත්‍රයන්ගෙන් නিত্য වස්තු වලින් ප්‍රියමනාප දේවල් වලින් හරකබාණෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේකට ආවට පස්සේ ආ ඒ ගිහිගේ සිටීම සහ නැත්නම් ගිහිගේදී අත්විඳින දරතේ පරිලහයත් එක බලනකොට මෙහි ආවට පස්සේ තියෙන කාම සංඥාවෙන් ඇති වෙන පීඩාවත්, gedara ඉනකොට කාම වස්තුන්ගෙන් ඇති වෙන පීඩාවත් අතර වෙනස දැක ගන්න පුළුවන් වුණොත් අනුපූර්ව ගමනක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් gedara හිටියත් එකයි මෙහි හිටියත් එකයි දෙකේදිම තියෙන්නේ ඒකාකාර කරදරයක් නැත්නම් මෙහි ආවට පස්සේ තිබුණ රෙඩිය කරදර වගේ කියලා හිතන අවස්ථාවල් තියෙනවා. එහෙම කෙනෙකුට මේ අනුපූර්වයෙන් යන ගමන මේ සාපේක්ෂතාවයේ හරහා යන ගමන කරගෙන යන්න බෑ. ඒ නිසා කාට හරි සිද්ධ වෙනවා මේ කාමය අතහරින්න නම් ඒ කාමයේ අතහරිනකොට මතුවෙන කාම සංඥාව පෙරමග ලකුණක් විදියට එහෙම නැත්නම් අනුපූර්වෙන් ඊගාට යන්න තියෙන පඩිය විදියට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ කාම සංඥා කියලා හඳුනාගෙන තියෙන්නේ නීවර ධර්ම පහ. නිසා කවුරු හරි තමන්ගේ දවසම මේ නීවරණත් එක්ක විතරයි දැන් වැඩ කරන්නේ එහෙම නැතුව මේ කාම වස්තුත් එක්ක නෙවෙයි වස්තු කාමයට එක්ක නෙවෙයි දැන් ක්ලේශ කාමයට එක්ක වැඩ කරන්නේ. ඒතකොට මේ වස්තු කාමයේ සහ ක්ලේශ කාමයේ දෙක අතර වෙනස යෝගාවචර දැනගෙන තියනවද නැද්ද? එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලෙස් සහ වීතික්කම කෙලෙස් කියන දෙක අතර වෙනස යෝගාවචරය දැනගෙන තියනවද නැද්ද කියන එක බලපානවා තමන්ගේ ඉදිරි සැලසුමට. විතික්කම කෙලස් කියලා කියන්නේ සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කියලා මිස්වචන පරිසවචන කියන සමාජ ධර්ම උල්ලංඝනය. ඒ විතික්කමනේදී තව කවුරු හරි දැනගන්නවා මෙහා සතෙක් මරුවා නම් ඒ මැරිච්ච සතා හරි දන්නවා මම මැරුවේ අසවලයි කියලා. වස්තුවක් හොරකම් කරන වස්තු හිමියා දන්නවා මගේ වස්තුව අසවලා හොරකම් කරා. කාමීත්‍යාචාරයත් කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුව කළ යුතු දිය කිසින් හමාර කළ යුතු ග්‍රාම ධර්මයක් විදියට. ඒකේ තව කෙනෙක් සම්බන්ධයි. බොරු කියනකොට බොරු අහන්න කෙනෙක් ඉන්නවා. කේලම කියනකොට කේලම අහන්න කෙනෙක් ඉන්නවා. හිස් වචනේ කියනකොට හිස් වචනේ අහන්න කෙනෙක් ඉන්නවා. පරස වචනේ කියනකොට පරස වචනේ අහන්න කෙනෙක්. ඒකට කියනවා ආචාර ධර්ම. අඩු ගානේ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා තව කෙනෙක් දන්නවා මල පැනලයි කියලා. ඒක තමයි අපි කියන්නේ විතික්‍රමණයයි. දැන් මේ නීවරණයන්ගේ වෙලා තියෙන දැන් අපිට හොඳටම කාමච්ඡන්දයාවට මට ඉන්න පුළුවන් බොහෝම නම්බුකාර කෙනෙක් විදිහට ඉන්න පුළුවන් කාමච්ඡන්දේ කියනවා පෙන්වන්න නැතුව. දෙවන්නේකට දැනගන්න බෑ. ඒ වගේම ද්වේෂය ඉන්න පුළුවන් ව්‍යාපාදේ. මට මේ ඉස්සරහින් එකයි බෙල්ල කන්න තරම් තරහයි. ඒකට දැකපුවා නී කොහොම නුග කාලයකට පස්සේ දැක්කේ නේද? මොකද මේ පැත්තේ ආවේ කියලා අපි ওই චාටුව දාන්නේ. ඉතින් අර මේක ඇතුලේ බත්තට ගවුන් දෙයියෝ දණී කියලා කාටවත් හිතා ගන්න බෑ. මේ කතා කරන්නේ ද්වේෂයෙන් කියලා. ඒ නිදිමත තියෙනවා. නිදිමත තියෙද්දි අපි ඒක පෙන්වන්න නැතුව සජීවීව ඉන්නවා අවදියෙන් ඉන්න බවක් පෙන්වගෙන කටයුතු කරන වෙලාවල් තියෙනවා. ඒකම අතීත අනාගතයේ දෙකේ අපි මත් වෙලා නටනවා. ඒ වුණාට කවුරු හරි ආපු ගමන් නෑ එහෙම අතීතයක් මොකුත් නෑ මේ දැන් gediya පිටි මේ ඉන්නේ වර්තමානයේ. ඒක තමයි පෙන්වන්නේ. ඔකෙන් සැකේ තියෙන කොච්චර කෙරුක සැකේ තියෙන. ඒනට කවදාකවත් එහෙම නැති වෙන විදිහට අපි පෙන්නගෙන කතා කරනවා. ඉතින් මේ දේ තමයි අපි සભ્યත්වය කියලා කරන්නේ. මේ දේ තමයි අපි සදාචාරය කියලා කියන්නේ. මේක තමයි සමාජයේ සිලි ජීවිතය කියන්නේ. ඔත් ඒක නට දැනගන්න පුළුවන් නම් මේක මෙතෙක් කලුත් එහෙම තමයි හිටියේ. gedara සොරත්තිත් ඒක තියෙනවානේ. අරන්නේට ආවත් දැන් තියෙන්නේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ නෙවෙයි, තීන මිද්දේ නෙවෙයි, උද්ධච්ච කුක්කුච්ච නෙවෙයි, විචිකිච්ඡාව නෙවෙයි කියලා දන්නවනම් දැන් තියෙන්නේ අසවල් දෙයි කියලා. ඒක දැනුවා. ඊගාට කෙනෙක් දාන දැන් තියෙන කාමච්ඡන්දේ නෙවෙයි, ව්‍යාපාදේ. තීන මිද්දේ නෙවෙයි උද්දච්ච කුක්කුච්ච නෙවෙයි විචිකිච්ඡා නෙවෙයි කියලා. එතකොට යාට පුළුවන් කාමච්ඡන්දය ආපුවම මගේ ක්‍රියාකාරකම කොහොමද? මූණේ හැඩේ කොහොමද? වචන කොහොමද? ද්වේෂය ආවට පස්සේ ක්‍රියාකාරකම් කොහොමද? වචනේ හැඩේ කොහොමද? මූණේ හැඩේ කොහොමද? මිනිස්සු මට දක්වන ආකල්පය කියලා. මේ පුද්ගලයාට අර වස්තුකාමයේ කෙලෙහි යෙදී ගත කරපු කෙනා දැන් මේ ක්ලේශකාම වැඩ කරනකොට එක එක එක එක වෙන් කර කර දැක්කන. ඉතින් මේක දැක ගන්න බෑ ඒ පරිේශණයේ අංග සම්පූර්ණ වෙන්නේ නීවරණ වලට ද්වේෂින් වැඩ කරොත්. ඒ නිසා නීවරණ ගැන අපිට සැප දෙන්න කෙනෙක් නම් නෙවෙයි. අපිට ඕන වෙලාට එන කෙනෙකුත් නෙවෙයි. ආවට පස්සේ මේක ක්ලේ වත්සුකාමයක් නෙවෙයි මේ තියෙන්නේ විතික්‍රමණයක් නෙවෙයි. දැන් මගේ හිතේ මේ මොන සමාජ ධර්මයේ යෙදී ගත කරත් මගේ හිතේ තියෙන අසවල් හෝල්මන, අසවල් භූතයා, අසවල් යක්ෂයා, අසවල් නීවරණේ කියලා. දැනගන්න පුළුවන් නම් ඒ නීවරණේ එනේන වෙලාවේ තමන් පරිච්ඡින්න කරලා ඒක දන්නවනම් ඒක නතර දැනගන්න පුළුවන් ඒ යක ආපුවා මෙන්න මේ මේ විදිහේ දොළපිදේනි ඉල්ලනවා. ඊගාව යක ආපුවා මෙන්න මේ මේ විදිහේ දොළපිදේනි ඉල්ලනවා. කියලා මේ එනේන යකාගේ හැටියට අපේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒ කාටිට වැඩිය අර කාමවස්තු ගවේෂණය කරනට වැඩිය ලොකු ඉදිරි ගමනක් මේ ක්ලේශ කාම පිළිබඳව දැනගන්න එක. මොකද අපි මේක වසංගගෙන ජීවත් වෙන්නේ. අන්නේ විදිහට ක්ලේශකාම ගීගී අතහැර පමණින් ගීගී අතහැල පමණින් ක්ලේශකාම පිළිබඳව ওই කියන විශේෂඥ භාවය ලබන්න බෑ. ඒ ක්ලේශකාම පිළිබඳව විශේෂඥ භාවය ලබන්න නම් ගීගී අතහැරලා කළ යුත්තක් වශයෙන් මධ්‍යස්ථ අරමුණක පරි අත්‍යන්ත බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක නිතර නිතර මතුවෙන අරමුණක තමන්ගේ තුලින්ම මතුවෙන අරමුණකට නිතරම හිත තියන්න උත්සාහ කරනවා. එතකොට තමයි ඊට සාපේක්ෂව කාමච්ඡන්ද එනවා. ඊට සාපේක්ෂව ද්වේෂය එනවා. නිදිමත එනවා. උද්දච්ච කුච්ච එනවා. විචිකිච්ඡා වෙනවා කියලා. අර හඳුන්වා දෙන රූප ධර්මයේ පදනම් කරගෙන ඒ වේදිකාවේ තමයි මේ කාමච්ඡන්දේ රඟපාන්නේ. ඒ වේදිකාවේ තමයි ද්වේෂය, ව්‍යාපාදේ, උද්ධච්ච විචිකිච්ඡාව, උද්ධච්ච කුච්චේ නැත්තම් තීන විද්ද රංගපාන. ඒක නිසා අර ක්ලේශකාම නීවරණ නැත්තම් කාම සංඥා දැනගන්නේ අපි අපි හිතට අඳුරලා දෙන රූපයක් එක්ක තමයි නැත්නම් අපි කියන රූප කර්මත්තානෙත් එක්ක. ඒ නිසා යෝගාවචරයට යම් වෙලාවක අවශ්‍ය වුණොත් මේ කාමච්ඡන්දාදී නීවරණ මෙහෙමයි වැඩ කරන්නේ මට ඒකෙන් වෙන්වීමක් අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් මට මේ මේකට විකල්පයක් ඕනේ එයාට කරන්න තියෙන හැකි තාක් දුරට අර තමයි හඳුනා ගන්නාලද මූල කර්මත්තානේ හිත නැවත නැවත යොදවන එක. ඉතින් ඉතින් දැනගන්න ඕනේ ඉඳගෙන ඉනකොටම මූල කර්මත්තානේ වශයෙන් හිත යොදවන්න ඕනේ මොකේද? ඇවිදින වෙලාවක මම සක්මන් කරන වෙලාවේ මූල කර්මත්තානේ වශයෙන් හිත යොදවන්න ඕනේ මොකේද? බත් කන වෙලාවේදී කොතනද හිත තියන්න ඕනේ? නාන වෙලාවේදී කොතනද හිත තියන්න ඕනේ? ආදි වශයෙන් දවසේ හැම කටයුත්තකදීම මේ හිත බේරා ගැනීම සඳහා පැවැත්විය යුතු තැන. එහෙම නැත්නම් මේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැනගන්න ඕනේ. කලබලයක් වුණොත් කොතෙන්ද යන්න ඕනේ කියන එක දැනගන්න නැත්නම් ඒක නම මේට වැඩි රිට්‍රීට් ගානක් කරත් අසරණයි අනාතයි. අඩු ගානේ දන්නවනම් දවසේ 30ෙම කරන කටයුතු වලදී යම් හේයකින් කාමචන්දේ පාර දුන්නොත් යම් හේයකින් ව්‍යාපාදේ පහර දුන්නොත් උද්දච්ච කුච්ච තීන මිද්ද විචිකිච්ඡා පහර දුන්නොත් මම යන්න ඕනේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැන ගන්න ඕනේ. ආරක්ෂක ස්ථානේ දැන ගන්න ඕනේ. නැත්නම් කර්මස්ථානේ දැන ගන්න ඕනේ. කොතනද හිත තියන්න ඕනේ කියලා. ඉතින් ඒක දවස පුරාම අපි දැනගන්න ඕනේ අපිට එන විවිධාකාර ඉරියව් සහ විවිධාකාර නීවරණ බලපෑම් එනකොට සූදානම් ශරීරයක් ඇති කෙනෙක් මේ වගේ කරදර තියෙන බව දැනගන්න එක එහෙම දෙයක් ආවොත් මට කොච්චර ඉක්මනට හවල් තැන්න යන්න පුළුවන්ද? මම කොච්චර ඒ වෙලාව අවබෝධයෙන්ද ඉන්නේ? මම ඒ සඳහා සූරභාවය වැඩෙනවා. දක්ෂකම වැඩෙනවා. කුසලතාවය වැඩෙනවා නම් එයාට කියන්න පුළුවන් අර කාම සංඥා නැති කිරීමේ හිලා රූපයක් අරමුණු කරගන්න එක, දඩමීමා කරගන්න එක. රූපයකට හේතු වෙලා කාම සංඥා දුරුවන් කිරීමේ කටයුත්ත දිගට දිගට වැඩ කරනකොට වැඩ කරනකොට දිගින් දිගටම Tamanට තේරෙන්න ඕන නීවරණ කිසිම අනුකම්පා විරහිතව පහර දෙන්න. ඒක නෑ මේ අසවලාට අඩුවෙන් අසවලාට වැඩියෙන් කියලා කතාවක් නෑ. ඒ පහර දෙන දෙන වාරයේ මම කොතෙක් දුරට නීවරණත් එක තරහ වෙන්නත් එපා, යාළු වෙන්නත් එපා, නොයේවා කියලා පතන්නත් එපා. එනේන වෙලාවේ Tamanගේ අර කලින් සැලසුම් කරගත්ත මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිලේ ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණට හිත දාන්න පුළුවන් දක්ෂකම කියන එක අපිට උපත්ති වශයෙන් සමාකාරව පිළිලා තියෙනවා. එක්කිනෙකුට අක්කත් නැහැ මුල කර්මත්තාන්ට නැවත යෑමේ හැකියාවේ අතිරේක දක්ෂකමක් නැහැ. මේකයි කරදර ස්ථානේ මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය. අගෝචරේ ඉන්න බව දැනගත්ත ගමන් නැවත ගෝචර භූමියට එන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අත්හදා බලනකොට බලනකොට බලනකොට ඒකෙන් ලැබෙන අත්දැකීමක් කියලා එකක් තියෙනවානේ. ඒ අත්දැකීම ආරම්භක ශේෂය අතින් අපි ඔක්කොම සමානයි. අපි දවසක භාවනා පටන් ගත්තාට පස්සේ තමයි අපි මෙහෙම එකක් තියෙන බවවත් දන්නේ. කල යුතු බවවත් දන්නේ. මේ කුසලතාවයක් තියෙනවා කියලාවත් දන්නේ. ඉතින් ඒ ටික සරුවචනාංශගේ කෘත්‍යය. මේ ආවනේ භාවනා කරනවනේ එතකොට සක්මන් කරනකොට දැනගන්න හිත බේර ගන්න පුළුවන් මෙන්න මෙතන හිත තිබ්බොත්. පරියංක කරනකොට ඉඳගෙන ඉන්නකොට දැනගන්න මගේ හිත බේරෙනවයි කියන්නේ අරසයි කියලා කියන්නේ මෙතන තිබ්බොත්. මම දත් මන්තින වෙලාවේ බත් කන වෙලාවේ යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනකදීම සරුවඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ ඒ හැම තැනකදීම දැනගෙන ඉන්න ඕනේ මේ කොයි වෙලාවෙ මෙහි මේ නීවරණ පහර දෙනකොට මං කොතෙන්ද යන්න ඕනේ කියලා. ඉතින් ඒක වැඩි කාලයක් යොදනකොට වැඩි සූර භාවයක් වෙනවා. අපි ඒකට කියනවා වැඩි කුසලතාවයක් කියලා. මේක අඩු වෙලාවක් නම් දාලා තියෙන තමයි එනින වෙලාවේ මේකෙන් අවස්ථාව අරගෙන රූපෙහි හිත සමාදම් කරවීම දන්නේ නැත්නම් ඉතින් යා ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට යනකොට අසරණ තත්වයකටපත් වෙනවා. අසංවිධිත ජීවිතයක් ගත කරපු කෙනෙක් වගේ අවාසනාවන්ත විදියට මැටි ගාව පාගපු ගොනෙක් අන්තිමට මැරලා යනවා වගේ මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිත කාලය පුරා එනේන වෙලාවේ මේක උත්සාහ කරයි කියලා හිතමු. මොන හරි කරදරයක් නීවරණයක් ආවොත් මම මෙන්න මෙතෙන්ද යන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ මේකයි මට සරණ වෙන දේ, පිහිට වෙන දේ කියලා දන්නවනම් මුලින් මුලින් මේක අර දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙච්ච වැඩිහිටියෙක් වගේ අමෝරාවෙන් ඉගෙන ගන්න. ඔත් කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා කොච්චර පහින් ගෙවත් උතුරු කට්ට හැරෙන්නේ උතුරටනේ. ඒ වගේ මගේ හිත කොට කරදරේ ආවත් අජ්ජත් ගෝචර අරමුණට හිත යන්න ඕන. වැඩිම කෙලෙස් හඩු තැන්න හිත යන්න ඕන. එන්නේ ගතිය තියෙනවා නම් කවුරු කරදර කරත් කරදර ඉවරෙච්ච ගමන් මගේ හිත යන්නේ ඒ නික්ලිෂී තැනට නම් ඒ නිර්මල තැනට නම් ඒකට බුදුරජාණන් ක්ෂේම භූමිය කියලාත් කියනවා. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. මගේ හිත ශෝක නොකරන තැනට ඉබේම යනවනම් මගේ හිත රජස් නැති තැනට කෙලස් නැත්තන්ට ඉබේම යනවනම් මගේ හිත ඉබේම ക്ഷേම භූමියට යනවනම් ඒක උත්තම මංගලයක්. අපේ ජීවිතේ එන මොන බාධාව ආවත් සරණ තියෙන්නේ මෙතනයි පිහිට තියෙන්නේ මෙතනයි කියලා ඒක ස්වභාවයෙන් උතුරු කට්ට යනවා වගේ යන තැනට හදාගත්තා නම් ඒක සංවිධිත ජීවිතයක් භාවිත මනසක් හැබැයි වැඩ ඉවර නැහැ. තාම වැඩ ඉවර නැහැ. මොකද තාම නීවරණ පහර දීම තියෙනවා. නමුත් අර ക്ഷേම භූමියේ තියෙන නිසා හදිසියක් වෙච්චාම එතෙන් යන්න පුළුවන් ගතිය තියෙනවා. මෙන්න මේ විදිහට අපි යම් රූප කර්මස්ථානයක් කරදරයකට පිහිට වීම සඳහා අරමුණු කරානම් නිමිත්තක් වශයෙන් ගත්තානම් අන්න ඒ රූප කර්මස්ථානය දිහාවට ප්‍රේම කරන්න ඉඩ තියෙනවා. ඒ කරදර එනකොට මම මෙතෙන්ට යන්නේ නිසා ඒක ඒකට ආස කරන්න ඒක නිත්‍ය සංඥාවේ තියාගෙන ඒක තමයි මගේ එකම ගැලවුම් කාර්යය කියලා හිතන්න ඉඩ තියෙනවා. ඒකත් එහෙම වුණත් ඒකේ දක්ෂකමක් තියෙනවා මොකද මේක මාර්ගයේ ඒක පිහිට කරගෙන යා කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඔතන තමයි මනුස්ස මනස තිබ්බේ. කරදරයක් එනවා නම් Taman දන්න රූප කර්මත්තාන්ට හිත දාලා එතනින් අරසා කරගෙන ඉන්නවා. නමුත් සරුවච්චන් වහන්සේගේ තිබිච්ච සුවිශේෂතාවය තමයි මේ කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්නට ඉදිරියෙන් තියාගත්ත මේ රූපය දිහා විවේචනාත්මකව බලනවා. ඒක දිහා විදර්ශනා පූර්වකව බලනවා. මේ රූපේ නিত্য දෙයක්ද සුඛ දෙයක්ද සුභ දෙයක්ද නැත්නම් මේ අඩේට ගත්ත අරමුණට ගත්ත නිමිත්තට ගත්ත මේ රූපය කොහොමද එන්නේ වෙනස් වෙන්නේ කියලා. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ අපි දැන් බැංකුවක මුදල් තැන්පත් කරා නම් ඒ බැංකුව කඩාවැටීමක් දකින්නයි කියනකොට බයක් ඇති වෙනවා. Taman තැන්පත් කරපු නැත්නම් Taman ආයතනයක කම්පැනි එක සල්ලි තැම්පත් කරා. ඒ තැම්පත් කරපස්සේ කම්පැනි එන්න එන්න ආර්ථිකෙන් කඩා වැටෙනවා. වෙනස් වෙනවා. ඒක දකින්න බෑ. නමුත් බිස්නස් දන්න කෙනෙක් නම් දන්නේ කොහොඳයි නොදන්නවට වැඩිය. අන්න ඒ වගේ මේ කාමයේ සහ කාමසඤ්ඤා දුරුවන් කිරීමට තියාගත්ත මේ රූපය දිහා ඊ타ත්ම අවදි මනසකින් සතිමත්ව අප්‍රමාදීව මේක දිහා බලන් හිටියොත් එන්නේ එන්නේ එන්නේ හොඳට ගොරෝසු ඝන බහලව තිබිච්ච මේ කාම සංඥාව එන්නේ එන්නේ එන්නේ රූපය රූප සංඥාවක් බවට බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වීම සූදානම් මනසකින් සතියෙන් සතියට දෙවිය සුතයෙන් අසුවිරු ඥානයකින් තර්ක මනසකින් ගියොත් ඒකට වුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පිහිටට ආදාරට ගත්ත කාමේසා කාමසඤ්ඤා දුරුවන් කිරීමේදී පිහිටට ආදාරට ගත්ත මේ රූපේ ගෙවන් වෙනවා කියන දැකීම ඒක සමාධිය කැඩීමක් කියලා තමයි හුඟව දෙනකොට පේන්නේ. ඒ නිසා විපස්සනාවට බයයි. එහෙම නැත්තම් මගේ සතිය කැඩලා. එහෙම නැත්නම් මේ රූපේ දැන් මට තවදුරටත් වැඩ ගන්න බෑ. ඒ නිසා මට වෙන අරමුණක් ගන්න බැරිද? ආදි වශයෙන් ඒ කාමේසා කාම සංඥා දුරුවන් කිරීමට ගත්තා වූ මේ රූපයේ විනස් වීම දිහා නොසලෙන මනසකින් බලනිනවයි කියන එක පුරුදු කරලම එහෙම නැත්නම් පුහුණු කරලම ගන්න ඕන එකක්. අර ගන්නකොට මේ යෝගාවචර අපිටම මේ විභාගයෙන් පාස් වුණයි කියලා මෙයා දැනගත්තා කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කිරුවේ යම් ආකාරයකටද දැන් කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කිරුවේ යම් ආකාරයකටද දැන් මේ රූපේ රූප සංඥාක ප්‍රතිස්ථාපනය වෙනවා මේකට මට අනුග්‍රහ කරන්න බැරිද නැත්නම් මට මේක සප්පාය කරනු සලසලා දෙන්න බැරිද ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ සප්පාය කරනු සලසලා දීම තමයි ඔය රූප ධ්‍යාන හතරදී සිද්ධ වෙන්නේ. මුලින් මුලින් ධ්‍යාන වලට ආරම්භ වෙන අපි ගමු ආනාපානය කියලා උදාහරණයක් පළවෙනි ධ්‍යානට ආරමුණු වෙන ආනාපාන දෙවෙනි ධ්‍යානට ආරමුණු වෙන ආනාපාන තුන්වෙනි ධ්‍යානට ආරමුණු වෙන ආනාපාන සහ හතරවෙනි ධ්‍යානට ආරමුණු වෙන ආනාපාන එන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවීමක් තමයි වෙන්නේ කොච්චරද කියනවනම් හතරවෙනි ධ්‍යානට යනකොට අඳුර ගන්න බැරි තරම් සියුම් වෙනවා. හුස්ම නැහැ. ඒ තියෙනවද කියලා බැලුවොත් තියෙනවා නැත්තම් නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඇදහිල්ලෙන් ඔය පහුරු ගන්න යන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබල බලන්න එපා. ඔහොම ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා අර සතිය සහ සමාධිය අරමුණ ගෙවිලා ගියත් අකණ්ඩ භාවයක් තියෙනවා කියලා. අරමුණ ගෙවිලා ගියත් අඩේ ගෙවිලා ගියත් ආලම්බනේ ගෙවිලා ගියත් නිමිත්ත ගෙවිලා ගියත් සතියේ සහ සමාධියේ නොසැලෙන අඛණ්ඩ භාවයක් තියෙනවා. ඉන්නේ ඒ දෙක අල්ලා ගන්නවයි කියන එක මේ අරමුණක පවතින සතියේ සහ අනාරම්මණයක ආරම්මණයක පවතින සතිය අනාරම්මණයක පවතින සතිය. ආරම්මණයක පවතින සමාධිය සහ අනාරම්මණයේ පවතින සමාධිය කියන දෙක අතර වෙනස අල්ලා ගන්න හැකියාව පින්නනම් අපේ හිතේ කොහොමදක් තියෙනවා. නමුත් අපි ඒකට හීන් දඩිය දානවා. ගෑවෙනවා. ඉතින් ඒ නිසා අපට බය නිසා මේ අරමුණක තියෙන එක දැන් අනාරම්මණයේ තියෙන්නේ කියලා තේරුම් ගැනීම ඉතාමත් අභියෝගශීලී වැඩක්. ඒක තමයි ඔය හතරවෙනි ධ්‍යානයේ ඉඳලා ආකාසානං ඡායතනට යනකොට තේරුම් ගන්නේ මේ ආකාශය අනන්තයි මම මෙතෙක් කල අරමුණු කරපු ආස්වාස් ප්‍රසවාසයේ මෙතනින් පටන් ගන්න මෙතන ඉවර වෙනවා. පටන් ගන්න ඉස්සෙල්ලත් තියෙන ආකාශය ඉවරනට පස්සේ තියෙන ආකාශය. ආකාශය අනන්තව තියෙනවා. එකකින් වරින් වර මුහුද රැල්ලක් එනවා වගේ විල යනවා ආශාස ප්‍රසාසේ මෙන්න මේ විදිහට මේ අනන්ත ආකාශය දැකලා අනන්තෝ ආකාශෝ කියලා ඒකට සමවදිනවයි කියන එක ඒකට අනුග්‍රහ කරනවයි කියන එක ඒකට සප්පාය කරනු සලසලා දෙනවයි කියන එක රූප ලෝකයට ආස කරන කෙනෙකුට කරන්න බෑ එයාට වෙන්නේ එතකොට මේ රූප ලෝකයට ආස කරන කෙනාට වෙන්නේ මේක තමන්ගෙම පෝරකේ හදා ගන්නවා. ඒක නිසා කාම ලෝකයේ ගෙවන් කිරීමක් නැත්නම් කාය ජීවිත নিরপেক্ষ භාවයක් කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා ඉදිරි ගමනක් සඳහා මම මේ දෙක දැන් පුදන්න ඕන. මම මේ දෙක කැපකරන්න ඕනේ කියලා ලොකු කැපකිරීමකින් තමයි මේ රූප ලෝකේ ගවන් කරලා අරූප ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය ලෝකයා ලේසියෙන් මේ පැත්තට අඩිය තියන්න. ඒක නිකන් එරුම් කඩක අඩිය තියනවා වගේ. එහෙම නැත්නම් අත් බිඳේ පය බුරුලින් තබාවරෙන්. ලෙස්සල වැටුනොත් කොහේයිද කියන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ආනාපානෙ ගෙවෙද්දි තාම මට මේ සත්‍ය කැඩලා නැහැ. සමාධිය කරන කලබල වෙන්නේ නැතුව ඉන්න. කලබල නැතුව ඕක ස්ථාවර කරගන්න පුළුවන් කිව්වොත් දවසකට තේරුම් ගන්න පුළුවන් වෙයි එහෙම අරමුණ නැති වුණාට හිත නින්දට නොවැටි නැවත හයියෙන් හුස්ම නොගෙන ඇස්සරලා යන්නේ නැතුව මේක දිහා එහෙමම නිදා ගන්න බබෙක් දිහා බලාගෙන ඉන්නා වගේ ඉර පායනකොට තරුවක් ගෙවිගෙන යනවා ඒක දිහා බලා ඉන්නවා ඈත ඒක ඈත එහෙම කරන්නේ නැතුව ඒක දිහා බලා ඉන්නා වගේ බලාලීමක් හිටියොත් එයාට දවසක සාතිකයක් දෙන්න පුළුවන් රූපයක් දිගේ ගොඩනගාගත්ත සාතිය ඒ රූපේ ගෙවුනත් සතිය පවතිනවා රූපයත් දිගේ ගොඩනගාගත්ත සමාධිය රූපේ ගෙවුනත් සමාධිය පවතිනවා ඒක නිසා ඒ රූපයක් අරමුණු කරගෙන රූපයකට උපනිශ්‍රේ වෙලා ලබන සමාධියට වඩා රූපයක් උපනිශ්‍රේ කරන ලබන සතියට වඩා රූපයක් උපනිශ්‍රේ නොකර ගන්න සතිය සියුම් කියන එක තේරුම් ගන්නවා කියන එක. එතෙන්දී මෙතන ඒ යෝගාවචරයට එකින් එක එකින් එක ගෙවාගෙන එනකොට මෙතන මේ කියන සියුම් සංඥා තත්ත්ව දෙක තේරු කරගන්න. පටවි ධාතු සංඥාවක් තිබුණා නම් අපි හිතමු මේ කය කියන්නේ පටවි ධාතු නැත්තම් සක්මන් කරගෙන ඉනකොට දැනෙන ඒ හැපෙන ගතිය. නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව බලලා ඒක ගෙවිලා තියෙන වෙලාව. නැත්නම් ඒක සංඥා කරන්න පුළුවන් වෙලාවේදී පවතින යම් සතියක් තියෙනවාද? ඒ රූපේ ගෙවෙද්දි ගෙවෙද්දි සියුම් සියුම් වෙවි යනකොට තියෙන මේ සතිය අරූපය මතයි දැන් හිටලා තියෙන්නේ. නැත්තම් රූප සංඥාවකුත් ගෙවිගෙන යන මට්ටමට අවිලා තියේදී ඒක තිබුණ එකට වැඩිය මේක සූක්ෂමයි. මේක සියුම් මේක ඊට වැඩිය සුකුමයි. ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥා කියලා මේක බුදුරජාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා. ඒ පටවි ධාතු සුකුම සංඥා පටවි ධාතු සුකුම සංඥාවට වඩා පටවිදා සුඛම සංඥාත් කියන්නේ කාම සංඥාට කාම කාමයට කාම සංඥාට රූපෙට රූප සංඥාව රූපෙටදී රූප සංඥාව සියුම් කියන එක නිදර්ශනයක්. දැන් ඒ පටවිදාතුවත් ගෙවෙද්දී නැත්තම් හුස්ම ටිකත් ගෙවෙද්දී මේ ගෙවෙන්න කොනකොට ඇති වෙන සතිය ඉස්සල තිබුණ සතියට වඩා සියුම් සතියක්, සුක්කම සතියක්, සූක්ෂම සතියක් ඒක නිකන් හිටියට වෙන්නේ ඒකට ප්‍රධානම නැත්තම් ඒ වැඩේ වෙන්න ආසන්නම කාරණාව තමයි ඒකට සූදානම් වෙලා යන්න ඕනේ. ඒක වෙනකොට ඒක සමාදම් වෙන්න ඕනේ. ඒක අවස්ථාවාදී වෙන්න ඕනේ. ඒ වෙලාවේදී කලබල වෙලා අයියෝ පද කුල තියාගන්නව තැනක් නැති වුණා දැන් ලෙතලා වැටෙයි කොහේ ඉන්නවත් දන්නේ බය වෙනවා කියන එක තමයි මායя අපිට දෙන ලනු. ඒ වanno තමයි අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවල පුදුම විදිහට එහෙම වෙනකොට ආපහු දුවගෙන යනවා. අර තිබිච්ච රූපය අල්ල ගන්න. හයියෙන් හුස්ම ගන්න යනවා. නැත්නම් හිත නින්දට වැටලා කට්ටි පයින්නවා. එහෙම නැත්නම් නැගිටලා යන්න හිතෙනවා. මේ ඔක්කොම සෙල්ලම් ටික නැත්නම් මේ එක එක දෙයක් නොකරපු එක්කෙනෙක්වත් නැහැ මෙතන. ඒ ඔක්කොම හරහා තමයි තේරුම් ගන්න තියෙන්නේ මොනවා වුණත් මම මේ දිගට ඉන්නවා කියන්න නම් රූපයේ පවතින සතියට වඩා අරූපයේ පවතින සතියේ සියුම් ඒක සඳහා අනුග්‍රහ කරනවා කියන කීට වෙඩි ලොකු සුතමේ ඥානයක් ඕනේ. ඒ ලොකු චින්තාමේ ඥානයක් ඕනේ. ලොකු කාය ජීවිත নিরপেক্ষ භාවයක් ඕනේ කිව්වොත් එයාට තේරුම් අරගන්න පුළුවන් මේ ආකාසානං ඡායතනෙ කියන තමයි හිස් තැනකට ගියා වගේ තියෙන ගතිය පවතින්න පුළුවන් සමතුලිත තත්ත්වයක්. එහෙම නැත්නම් විහාරයක්. එහෙම නැත්නම් ලැබුම් පොලක්. ඒක සමතුලිත තත්ත්වයක් කියලා බලාන ඉන්නකොට ටික වෙලාවක් ගියාට පස්සේ නැති වෙච්ච රූපේ ආයෙ එනවා වගේත් පේනවා. හුස්ම ආයෙ ටිකක් මතුවෙනවා. සද්දත් ඇහෙන්න පටන් ගන්නවා. වේදනත් එන්න පටන් ගන්නවා. ඕනේ නම් ඒන සද්දවලට ප්‍රේම කරලා රූපය අතාරින්න පුළුවන්. එහෙම නැත්නම් මේ සද්ද වේදනා ඔක්කොම තියෙද්දි අර හිස්තන විවේකයක් තාම තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. මේ විදිහට මේ යෝගාවචරය අර තහවුරුව ලබාගත් හිස්තැනක ලබන මේ සමතුලිත භාවය පුංචි පුංචි අභියෝග ඉස්සරහා නැවත නැවතත් මේක සමතුලිත කිරීමේ වැඩපිළිවෙලක් හරියට කඹේ ඇවිදින කෙනා කඹේ මුලදී ඊට ගත්තාම මේක මහ පොළොව වගේ හයියයි. ඔව් කඹේ දිගේ ඉදිරියට යන්න යන්න ඒක හෙල්ලෙන ගතිය වැඩි වෙනවා. මම නම් ගිහිල්ලා නැහැ මම ටිකක් උත්සාහ කළා තියෙනවා. අපේ ඉන්න පැත්තේ තියෙනවා කන්නුරුවේ සංගිලිපාලම. සංගිලිපාලම දෙන්නේ මේ කොනේ ඉඳලා යහකොණ්ඩම බැදපු ඇදපු මේ කේබල් දෙක තුනක තමයි තියෙන්නේ. ඒක පාරමට ගොඩ වෙනකොට හරියට මේ එස්කලේටර් එකට නැග්ගා වගේ විතර ප්‍රශ්න නැහැ. මැදට යනකොට ඕක එහාට මෙහාට පැද්දෙනවා. ඉතින් ඒකට අර දෙපැත්තේ තියෙන අත්තට දෙක අයියෙන් අල්ල ගන්නවා. ඉතින් අපි කරන්නේ කෙල්ල යන වෙලාවට උමුත් එක්ක ගිහිල්ලා මැගදී පද්දිනවා. ආරුං කෑ ගහනවා. ඉතින් අපිට අපිට බය තමයි. අර කෙල්ලෝ කෑ ගහන එක අපිට ජොලිනේ. ඉතින් ඒ නිසා සෙනගක් යනකොට කරන්නේ මැදට ගිහිල්ලා අරක ටිකව හොල්ල. එන්නේ එන්නේ මැදට යනකොට හෙල්ලෙන ගතිය වැඩි. ඒ වගේ තමයි මේ රූපය ගෙවිගෙන යනකොට යනකොට අපේ හිත චපල ගතිය වැඩි. බය වෙන ගතිය වැඩි. හිත සැලවෙන ගතිය වැඩි. නමුත් පහුවෙනකොට පහුවෙනකොට හුරු වෙන්න පටන් අර ගන්නවා. ඒ හුරු වෙන්න පටන් අර ගන්නකොට මේ යෝගාවචරයට දන්නවා දැන් ගෙවිගෙන ගිය රූප සංඥාව තියෙනවා. එයා ඊගාව දාසේ යනකොට දැන් දන්නවා ඉස්සරහට එන්නේ අගක් මුලක් නැති කෙලවරක් නැති ආකාශයට වැටෙන්නේ. ඕක එකක් වුණා, දෙකක් වුණා, තුනක් වුණා, හතරක් වුණා. එන්නේ එන්නේ එන්නේ කොට හුරු වෙනවා. ඒ හුරු වෙච්ච මේ ආකාශය කියන එක කෙලවර වෙනවා ආය අරමුණක් මතුවෙච්ච ගමන්. ඒ අරමුණ මූල කර්මස්ථානේ වෙන්න පුළුවන්. කොහෙදෝ යන සද්දයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොහෙදෝ යන වේදනාවක් වෙන්නත් පුළුවන්. හිතවිල්ලක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකේ එනකොටම අර රූපයක් කියලා අනන්තය දක්වා වෙච්ච මේ සංඥාව දැන් ආයෙත් ඇහැකන දිවනාසය කියන ඉඳුරන්න ගොදුරු වෙන සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ ප්‍රතිස්ථාපනය වෙනකොට යාට දැනගන්න පුළුවන් වෙයිද දැන් මේ තිබිච්ච රූපය පිළිබඳ හැඟීම ගියා දැන් ඒ වෙනුවට සද්දයක් ඇවිල්ලා මම දැන් අවදියක් ආවා. අමහලට ඒක පාට ගැසිලා ඉන්නේ. නැත්නම් වේදනාවක් ආවත් ඊටපස්සෙන් ඇවිල්ලා හොන්දටම කවුරු හරි කොන්දර පයින් ගැහුවා වගේ ගැසිලා යනවා. එතකොට එයා දන්නවා අර තිබිච්ච විවේකයේ ගියා නැත්නම් තිවිච්ච අනන්ත ගතිය ගියා තිවිච්ච අරූප ගතිය ගියා රූප ගතියක් ආවා මෙන්න මේ දෙක මේ දෙකේ තියෙන සියුම් භාවයේදී මොනක්වත්ම නැති හිස්තනේ තියෙන සියුම් භාවයත් ඊට පස්සේ කොහෙන් හරි යන සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආස්වාස් ප්‍රස්වාසයක් නිසා එන ඒ සියුම් භාවය. මෙන්න මේ දෙක අතර වෙනස අල්ලා ගැනීමේදී විඥාණය මේ මාරු වෙන தത്വෙදී මනාපමමනාප පහල කරනවා. මේක හොඳයි මේක නරකයි. රූපේ හොඳයි අරූපේ නරකයි. නැත්තම් අරූපේ හොඳයි රූපේ හොඳයි කියලා විඥානයේ පිටිපස්සේ ඉඳගෙන අපිට මේ තාම සියුම් තත්වෙ ඉඳද්දී මනාපමනාප හොඳ නරක මේක වේවා නොවේවා ආදි වශයෙන් මේ වෙන සංසිද්ධිය මත විනිශ්චය කරන්න පටන් ගන්නවා. ඒ විනිශ්චය කොයි අතට යයිද කියන්න බෑ. යම් වෙලාවක මොනවත් නැති එක හොඳයි කියව එකනට අරමුණු පෙනීම කරදරයක් වෙනවා. නිින්දෙන් අවදි වෙනවා වගේ වෙනවා. මොනවත් පේන්නේ නැති එක කියන එක බයක් තනිකමක් පාළුවක් වෙන කෙනාට අරමුණු මතුවීම නැවත හුස්ම ගන්න පුළුවන් වගේ වෙනවා වතුර වැඩිච්ච මනුස්සයෙක්. ඉතින් මේ දෙක අතර අර අරමුණත් අරමුණු නැති එකත් අතර තියෙන සුකුම වෙනසට වඩා ඉතාම සියුම් ගතියකින් බලහින්න ඕනේ මේ දෙකෙන් කෝකටද මම මනාව. එහෙම නැත්නම් මේ මම වැඩ කරන හැටි දිහා බලනකොට මොනවාක්වත් නැති හිස්තැනටද මනාපේ තියෙන්නේ එහෙනම් මොනවාරි නම කියන්න පුළුවන් අරමුණටද මනාපේ තියෙන්නේ කියලා. මෙන්න මේක පිළිබඳ අවදි වෙනවා කියන එක මේක පිළිබඳව සතිමත් වෙනවා කියන එක මේක පිළිබඳව අප්‍රමාද වෙනවා කියන එක ආකාසානං ඡායතනෙට තියෙන සංඥාවට වඩා සුකුම සංඥාවක්. Taman දැනගන්න ඕනේ මේ කතන්දරේ යනකොට මේ කෝකටද මේකේ මනාපමනා පහළ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දෙයක් දකින්නකොටම ඒ දේ පිළිබඳ විනිශ්චය කරන ගතිය අකුසලයක් විදිහට අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නෑ. නමුත් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපිට සක්මන් කරනකොට රූපයක් දකිනකොටම ඒ රූපේ දිහාට හිත යන්නේ අපි කියනවා අනේ මං අසරණයි මම දන්නේ නැහැ මම නම් ඕන වලත් ඉන්නේ ආනපාන ඉන්න තමයි. නමුත් බලන්න මේ සක්මනේ ඉන්න තමයි නමු ගිහිලා. නමුත් මේ රූපය, පේන තියෙන රූපය සක්මනේ අරමුණත් කියන මේ දෙකම තියෙන වෙලාවක මේ සක්මණේ අරමුණ අමතක කරලා රූපෙට හිත පනින්නේ කාගේ මෙහෙයුමකින්ද කාගේ න්‍යායපත්‍යයද කියලා බැලුවොත් ඒක කලින් සැලසුම් වෙච්ච න්‍යායපත්‍යයක් කෙලස් අඩු තැන ඉඳලා වැඩි තැනට පනින එක තමයි විඥාණය අපිට කරන සේවය විඥාණය සියල්ල දිහා බලන ඉඳලා කෙලස් අඩු තැන කම්මැලි නීරසයි ඒකාකාරී කියලා ඒක පැත්තකට තල්ලු ඒ නිසා කෙලස් වැඩි තැන දකපු ගමන් යා ටක් ගාලා ඉබේම ඇඹලයා මීපැණියට ඇද්දා වගේ ඇදලා දැම්මට පස්සේ දැන් භාවනා කරන එක නෑ හිතනවා දැන් මම හිත අනිටි නෑ නේ මේ ධක්මනාම දක්කලා රූප බලන්න යන මං හිත හිට නොබලන්න කොහොමද ගිහිල්ලා තියෙන්නේ එහෙම නැත්නම් මේ ධක්මනේ පය හැප්පෙන එක පැත්තක තියදී උණු කොන්දේ අමාරුවක් යනවා එතකොට අර සක්මන් කරමින් තිබුණු අරමුණ වෙනුවට කොන්දේ අමාරුවට හිත යනවා ඒක කාටවත් පේන්නේ මේකේ වැරද්දක් තියෙනවා. ඕ මේකට මට කරන්න දෙයක්වත් නැහැ. නමුත් මේ විදියට අරමුණු රාශියක් දුන්නාට පස්සේ අඩු ගන්න දෙකක් දුන්නාට පස්සේ දෙකින් එකකට වැඩි මනාපය නැත්නම් අනිත් එකට අමනාපය මේකට මනාපමනාප කියන වචන දෙකක් පාවිච්චි කරනවා කැමැත්ත අකමැත්ත කියන එකත් පාවිච්චි කරනවා මෙන්න මෙතනින් තමයි කෙලෙස් උපදින්න පටන් අරගන්නේ ඒක නිසා ආරමුණු දෙක තුනක් මතු වුණාට පස්සේ කොයි ආරමුණට ස්වභාවයෙන් හිත යන්නේ කියන එක දැන් එක එක සත්තු ගත්තොත් එහෙම සත්තුන්ට ගොදුරු ලැබිච්චාම එක එක සතා ගොදුරු වෙනස්. ඒ සතාගේ ගොදුරු ප්‍රමාණයක් තියෙනවා ගොදුරු සීමිතයි. හැමදේම හැම කෙනාටම ගන්න බෑ. ඒක නිසා යා සාජාසින් ඒ ගොදුරට විතරයි යන්නේ. බලලට මීය දැක්කට පස්සේ ආය මොනක්වත් උගන්නන්න දෙයක් නැත්තේ. කක්කටියක් දැක්කට බල්ලා යන්නේ නැහැ. බල්ලා යනවා. බල්ලාට කක්ක කෑවට ප්‍රශ්නයක් නැහැ. ඌරට යනවා. ඌස යන්නේ නැහැ. ඉතින් මේ වගේ අපේ හිතෙත් ඔය උරුලෑ ගති ඔය තියෙන ඒවට කියන්නේ මේ උර්ග ගති කියලා. එක එක දේවල් වලට අදින ගති තියෙන. ඒකයි ගිය ආත්මවලින් ගෙනාපු දේවල්. හැංගිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ හිතේ වැඩ ක්‍රියාකාරකම් පේන්නේ එක අරමුණක තමාද ගති වෙලා සති වෙලා ඉන්නකොට නෙවෙයි. අරමුණු දෙක තුනක් දුන්නාට පස්සේ මේ කා කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ මේ බලලා එලිපත්තේ බලලා වාගේ කොහෙට පණීද කියන එක දැක්ක ගන්න එක එසේ මෙසේ සුකුම වැඩක් නෙමෙයි. ඉතින් අර සක්මන් කරනකොට රූපයක් දකිනකොට රූපෙට හිත පැනලා යනවා. භාවනා කරන පරියන්ක භාවනා කරනකොට සද්දයක් ඇහෙනකොට ඉතින් පැනලා යනවා. මෙන්න මේ පැනලා යෑම කාගේ න්‍යායපත්‍රයට සිදුවෙන්නේ කියලා බැලුවොත් තන්නේ කර මාර්යාගේ න්‍යාය පත්‍රය. මොකද්ද න්‍යාය පත්‍රය? වැඩි කෙලස් තියෙන තැනට ගියා. මෙන්න මේක දැකලා මේක Taman තුලින්ම එනේන වෙලාවේ මේක දැකලා අර Taman සියුම් අරමුණකට හිත දාන්න ගත්ත රූප කර්මස්ථානයේ හිත දාන්න ගත්ත ඒ දක්ෂකාවේ බිඳගෙන ඊට වැඩිය කෙලස් තියෙන පාන මේක ඇදලා යන හැටි බැලුවොත් ඒ කිසිම කෙනෙකුට ඒ දේට පශ්චාත්තාව වුණයි කියලා ලැබෙන මොනම ලාභයක්වත් නැහැ. මගේ හිත නරක දෙයට ඇදලා යනවා කියලා දැනගත්තට පස්සේ ඒකට පශ්චාත්තාප වෙන එක තමයි සදාචාරවාදී කියලා කියන්නේ. මේ තමනුත් දන්නේ නැතුව හිත කොයිද ගිහිල්ලා ගියක පිළිබඳව පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මේ දර්ශනේ අවුල් වෙලා යනවා. මේ දර්ශනේ අවුල් කරන්නේ නැතුව මේක මේ කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ. කෙලෙසටම තමයි අදින්නේ. ඒකයි බුදුරජාණන් කියන්නේ කාමා තුච්ඡා බාලාලාපනං ඒක තුච්ඡ දෙයක් ඒක බාලයන් විසින් කටමැත දොඩවන දෙයක් නමුත් මේක මේක ගණ්ඩ දෙයක් නැහැ අවස්ථාවක් දුන්නොත් විඥාණයට විඥාණය අදින්නේ විචිත්‍ර දෙයට තමයි විඥාණය අදින්නේ කෙලෙසට තමයි අන්න ඒ ගතිය දැකලා ඒ ගතිය දකින්න නම් අපි විඥානය හසුරවන්න ඕනේ කොහෙත් යන්න එපා පුතා. මැදටලා හිටපන් කියලා නිකන් කියලා තියෙනවා. ඒ කරලා එක එක જાති පෙන්නනවා. පෙන්නනකොට මුන්ට ඉන්න බෑ. කුයි කුයි ගන්න. කුචි කවෙන. නටනවා. මේකට කියනවා කුප්පන ගතිය කියලා. අපේ හිතේ තියෙන කුප්පන ගතිය මේ නිදහස්තනක් හොයලා දුන්නට විවිධතනක් හොයලා දුන්නට නික්ලේශිතනක් හොයලා දුන්නට නිර්මලතනක් හොයලා දුන්නට ക്ഷේම භූමියක් හොයලා දුන්නට මේ ඉබේම දන්නේම නැතුව ඒක තියේදී වෙන දැනකට යනවා. මෙන්න මේක දැන ගැනීම නරක දෙයක්ද? මේක හොඳ දෙයක්ද කියලා බැලුවොත් සදාචාරවාදියා කියන්නේ ඌව දැනගන්නේ කොහොඳ නැහැ කියලා. දැනගන්නේ කොහොඳ නැහැ. උඹ ගිනල්ලා ආය කණින් ඇතගෙන ඇවිල්ලා තියාපන්. හිත අර මේ පිරිසුදු ස්ථානේ. නමුත් තියෙනවට වැඩි ඉක්මනට ලාහට ගෙම්බ එකතු කරවාගේ එකතු කරලා ලාහට ගෙම්බක් තියන්න ඉස්සලා පයින්නෝනේ. කොට්ටේ උඩ කූඩල්ලා තිබ්බා වගේ කූඩල්ලාට කොට්ටේ සැප නැහැ. තියෙන එකාට සැප ඇති කොට්ටේ. නමුත් කූඩල්ලාට කොට්ටේ කියන එක සැප එකක් නෙවෙයි. නිසා විඥානය කැමති නැහැ. කෙලස් තෙතමනේ නැති තැනක ජීවත් වෙන්න. එයාට පදනම නැති වෙනවා. ඉතින් භාවනා කරන යෝගාවචර කොච්චර දෝගෙන තිනව පෙරලෙන. ඒක ඔය සාත්‍ත්‍යික නාටකමත් වෙලා තියෙනවා ඔය එක්සිස්ටෙන්ෂලිසම් පුගන්නනකොට සිසිපුස් කියලා. එයාට කරන්න තියෙන්නේ විශාල ගලක් තියෙන කන්දපාමුල. එයා පෙරලගෙන පෙරලගෙන පෙරලන උඩට යනවා. එයාට තියෙන ලොකු බැඳීමක්. මේක මගේ එකම પરමාර්ථය කියලා. නමුත් ඒක උඩ කන්ද උඩ පටල දෙනක් නැහැ ඉදිකටක් උඩ වගේ තිබ්බ ගමන් පෙරලෙනවා ඇතලයක්. ඌ ආයෙ සැරයක් ආයෙ තල්ලු කරනවා. නිදා ගන්න නැතුව කන්නේ නැතුව බොන්නේ නැතුව ආය උඩට තල්ලු කරනවා. ඌ දන්නව උඩ මේ ගල පටල කරන දෙයක් නැහැ කියලා. ගිය ගමන් පෙළෙන බවක් දන්නවා. හැබැයි කවදාවත් අද්දාව කඩා ගන්න නැත්තේ නැතුව තල්ලු කරනවා. ඒ දිගට ඒක නාටකම චිත්‍රක විදිහට පෙන්ලා දෙනවා සිසිපුස් කියන එකේ. පෙන්ලා දීලා කියනවා දැන් මේ මේ ගල උඩට ගෙනියන්න හදන සිසිපුස් උට වැඩි ලොකු ගලක් මේ ගෙනියන්නේ. පෙරලගෙන යන්නේ. යනකොට දන්නවා අනිවාර්යයෙන් පෙරලෙන බව. තව පෘතජ්ජනියත් ඒකමයි කරන්නේ ඌ දන්නෙත් නෑ ආපහු පෙළෙනවා කියලා. උදේ ඉඳලා ඇඳ වෙනකන් අර කන්දුරට ගිහලා යනවා ආයෙ පෙළෙනවා ආයෙ ගිහලා දානවා ආයෙ පෙළෙනවා ආයෙ ගිහලා දානවා. ඔය සෙල්ලම තමයි කරන්නේ. ඒ නිසා අපි අර විවේක ස්ථානයක් හදලා හිතට බාර දුන්නට නිර්මල ස්ථානයක් හදලා හිතට බාර දුන්නට නික්ලේශී ස්ථානයක් හදලා හිතට බාර දුන්නට ക്ഷേම භූමියක් හදලා බාර දුන්නට හිතට හිත කොච්චර කාලයක් යයිද මේක රැකගෙන ඊගාවට යන තියෙන කෙලෙසේට නොයන තැනකට යන්න. ඒ සම්බන්ධයෙන් විඥානයේ කිසිම සහයෝගයක් අපිට දක්වන්නේ මේක දැනගත්තට පස්සේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ හිත රැක ගන්න හදනවයි කියලා මොකද්ද කරන්නේ මේ විඥාණයට කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා නිදා ගන්න දෙනවා ඔක්කොම සලකනවා නමුත් උගේ තියෙන්නේ නොකෑමනා දහබදුරා පට්ටබඳුරු ගතියක් පණින්නෙම කෙලෙසේ තියෙන දැන පයින්. ඉතින් ඒක නිසා මේ ආකාශ ධාතුව සහ රූප ධාතු දෙක අතර හිත එහාට මෙහාට යනකොට මේ විවේක වෙනවා ආයේ රූප ආරම්මණයක් වෙනවා. ආයේ රූප ආරම්මණය කරනකොට පස්සේ ආයේ විවේක වෙනවා. ආයේ කෙල්ල රූප ආරම්මණයක්. සිසිපුස් තල්ලු කරනවා වගේ ගල උඩටම ගෙනියනවා. ගල ඉති අල්ලගෙන ඉන්නේ. ආයේ මේක පෙරලා යනවා. කඳ බලලට පෙරලා යනවා. ඒ වගේ මේ දෙක අතර යද්දී තමන්ගේ හිත මේ දෙකෙන් කොයි එකටද මනාප කොයි එකටද අමනාප කියලා දැනගන්න මීට වැඩිය හොඳ තැනක් නැහැ. ඒ නිසා මේක නැවත නැවත කරනවා. එනේන ආනපාන වේවා පිම්බි මැකලි මොනවා හරි මතුවලා ආවොත් ඒ වෙලාවේ ඒක ගැන භාවනා කරලා ඒක ආයසරයක් ගෙවම් කරනවා. ආධුනිකෙක් වගේ පටන් ගන්නවා. ගෙවම් කරනකම් එන්න. ඊට පස්සේ ආකාශයට යනවා. ඒක ඊට ටික වෙලා ගියර තමන්ගේ කිසියම් ප්‍රාර්ථනාවකින් තොරව නැත්නම් තමන්ගේ අඩුපාඩු නිසා නෙවෙයි ආයෙත් මොකක් හරි ආසි වලාකුළු පහළ වෙන්න වගේ අරමුණක් එනවා. ඒ අරමුණ එනකොටද තරහ වෙන්නේ අපි. එහෙම නැත්නම් අරමුණ ගෙවෙනකොටද තරහ යන්නේ කියලා අනිවාර්යෙන් මෙතන ලකුණක් තියෙනවා. ඒක තමයි කමඨාන් වාර්තාව කියනකොට අහගෙන ඉන්නකොට තේරෙනවා. මෙයා මේ මට විවේක තැනකට ගියා මම ඊට පස්සේ මෙහෙම වුණා. ආය විවේක තැන ගියා ආය මෙහෙම වුණා කියලා ලියනකොට ඒ පුද්ගලයාට නොදැනී ඒ වචනවල ලියවිලා තිනවා මෙයා මේකට කැමති මේකට අකමැති කියලා. ඒ නිසා කාලයක් යනකොට Tamanටම කමඨාන් වාර්තා ලියලා කියෙව්වොත් Tamanට තේරෙයි මේක කියවන මටම තේරෙනවා මගේ වැඩිමනාපේ තියෙන්නේ ආකාශයට. නැත්තම් වැඩිමනාපේ තියෙන්නේ රූපෙට. හැබැයි ඒක මේ මම උගන්නපු එකක් නෙවෙයි හිතට. එහෙම නැතුව මේ දෙකෙන් කොයි එක නිවනට පක්ෂද කොයි එකට අනුග්‍රහ කළ යුතුද කියන එකත් වෙනම කාරණාවක්. නමුත් මගේ චර්යාව මගේ පෞරුෂත්වය, මගේ රුචි අරුචිකම, මගේ මනාපමනාප කොහොමද පිටලා තියෙන්නේ කියලා මේ දැනගන්න මමයා මේ එදිනදා ජීවිතයේ අපි මේ රංගපාන මමයා නෙවෙයි. ඊටදී බොහෝම ගැඹුරු තැනක මේ තියෙන්නේ ඇති නැති දෙක අතර ඇති දෙක අතර මනාපමනාප පහළ වෙනවා. රුචි අරුචිකම් පහළ වෙනවා. මේකට කැමැති මේකට අකමැති කියලා පහන. අන්න ඒක නිරීක්ෂණය කරන සුළුව යෝගාවචරයට කොච්චර කාලයක් භාවනා කරන්න පුළුවන් වේද? ඒ භාවනා කරනකොට මේ විඥානයේ ආකාශයට වඩා සියුම ඉඳගෙන ආකාශය සහ ආකාශය නැති නැත්නම් රූප ඇති රූප නැති දෙක අතර මෙයා මේක මැද මොකද්ද කතන්දරයක් ගොතනවා අරකට කැමති මේකට අකමැති කියලා. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට තේරෙනවා අපි කොච්චර අමාරු වෙන්ද මේ කාමයේ ගෙවන් කළා කාමරෝ කාම සංඥාවට ඇවිල්ලා කාම සංඥාව ගෙවන් කළා රූපෙට ඇවිල්ලා රූපේ ගෙවන් කළා රූප සංඥාවට ඇවිල්ලා මේ ඇති කරගත්ත ආකාශයේ කොච්චර සියුම්ද ඊටත් යට තට්ටුවේ ඉඳගෙන විඥානය මේකේ බිස්නස් එකක් යනවා ඇති නැති දෙක අතර බිස්නස් එකක් යනවා අන්නේ ආකාසානංචායතන සුකුම සත්‍ය සංඥාවට වඩා ඊට යට තියෙන විඥානංචා විඥාණය විඥාන අංචානංචායතන සුකුම සත්‍ය සංඥාව අල්ලනවයි කියන එක අර විවේකයේ තුලත් එහෙම මන්දි බින්දින් දිදී තේරුම් අරගන්න වෙනවා මේකේ යටත් තාම තියෙනවා මම මේකට කැමති මේකට අකමැති ගතිය නැත්තම් තාම විචිකිච්ඡාව තියෙනවා. තාම තේරෙනවා මට පట్టල වෙලා නැහැ කියලා. අන්න ඒකෙදිත් වඩා සුකුමදේ ආකාසානං චාන්ත්‍රය යටින් තියෙන විඥානං චායතන මේ සුකුමදේ අල්ලනවයි කියන එක මේ කාම භෝගීන් අත් වෙලා ඉඳගෙන ගෙවල් දොරවල් රකමින් අමුදරුවන් රකමින් දහසකුත් එකක් වගේ කීම ඇතුව ඉන්නකොට හරි අමාරුයි හිතා ගන්න. ඒක කෝක වේදත් ඒ මොකක්වත් නැතුව කවුරු හරි කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා ඔක්කොම කරලා තියෙද්දිත් මේ හිතේ තියෙන මේ ගතිය වෙන කෙනෙක් එකක් වගේ නැත්තම් චිත්ත නියාමයක් දැන ගැනීම සඳහා නැත්තම් චිත්තානුපස්සනාව කරන යෝගාවචරයේ තමන්ගේ හිතටම රඟපාන්න ඇරලා ස්වභාවිකව එයා ඇදෙන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා බලනවා කියන එක එච්චර ලේසි වැඩක් නෑ. මේකට සුද්ධ කට හොදලා කියන්න පුළුවන් ආර්ය පරිශ්‍රණය කියලා. කාමයට වැඩිය කාම සංඥාව සියුම් බව ඒක ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රද්ධාවෙන් උනත් පිළිගන්න. කාම සංඥාවට වැඩිය රූපේ ගන්න එක ඊට වැඩිය සියුම් වැඩක්. රූපයට වැඩිය රූප සංඥාව සියුම් වැඩක්. අන්නේ කටයුතු කරන වගේ මේ රූප සංඥා ඇති නැති දෙක අතර මේ විඥාණය කරන මේ වැඩේ දිහා බලනවා කිව්වහම ඒක හරි මේ වැඩේ නොකලත් මේ කමඨාන සුද්ධ වෙනකොටම පුදුම සතුටක් ඇති දැන් තමයි මං ජීවත් වෙන්නේ මේ මෙතෙක් කල මේ කාගේදෝ න්‍යාය පත්‍රයකට ගිහිල්ලා තියෙන්නේ මේ විඥානයේ වැඩ කරන්නේ සංස්කාර වල න්‍යාය පත්‍රයට සංස්කාර වැඩ කරන්නේ අවිද්‍යාවේ න්‍යාය පත්‍රයට අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන මේ විඥාණය අවිද්‍යාව දෙන දේ තමයි නාම රූප වශයෙන් බාරගන්නේ තියෙන සියල්ල පිළිබඳ දැනගන්න විඥාණයට හැකියාවක් නැහැ. විඥාණය හරියට ඒ මාලිගාවට නැත්නම් ඒ ඇතුළු නුවරට රජුරෝ ඉන්න ඇතුළු ගබඩාවට එන අමුත්තන් යන්න ඉඩ දෙන ගේට්වේ ඉන්න මිනිස්සයා වගේ. එයා එයා කැමති නැති කට්ටිය යවන්නේ ඇතුළට. එයා කැමති කෙනෙක් තමයි යවන්නේ රජුරු හම්බේ. ඉතින් රජුරු හිතා ඉන්නවා මයි ළඟට එන කට්ටිය ඔක්කොම රට නියෝජනය කරනවා කියලා කවදාවත් නැහැ. රජුරු ගාවට එන්නේ සංස්කාර විසින් තෝරන ලද්ද කියලා. මේ සංස්කාර ඒ කියන්නේ මම හිතුවපැතු දේවල් කරන්න පුළුවන් ගතියනේ අපි මේ පැහියා වෙලා කරන්න හදන්නේ අයියා වෙලා කරන්න හදන්නේ අක්කා වෙලා කරන්න හදන්නේ. නමුත් කවුරු හරි කිව්වොත් සබ්බේ සංඛාරා දුක්ඛා මේ කරන හැම තේරීමක්ම දුකක්. කවුරුත් නෙවෙයිනේ කියන්නේ සරුවච්චන්නාත්. තබ්බේ සංඛාරා දුක්ඛා. අபிසංචේතේිතං අபிසංකතං. මේ එන දෙයට එන දේ විදියට එන්නරනවා මිසක්කා මේ තෝරලා අමුද්‍රව්‍ය තෝරලා තොරතුරු තෝරලා විඥාණයට දුන්නොත් විඥාණය ගන්න තීන්දුව කවදාකවත් සදාචාර සම්පන්න නැහැ. සාධාරණත් නැහැ. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ බුදු වෙලා සර්වඥතා ඥානෙ ලැබලා උන්වහන්සේ දේශනා කරනකොට ඉස්සල්ලාම මේ සබ්බී සංඛාරා දුක්ඛා කියලා ඒ සද්දය ඇහෙනවලු මෙතන ඉඳලා බූමාටු දෙයියන්ගෙන් ඊට පස්සේ චාතුම් මහරජික තුසිත තාවතින්ස යාම තුසි උඩටම යනවා කෙලවරටම යනවා ඉතින් එතකොට මේ දේව ලෝකවල ඉන්න මුලින් මුලින් ඉපදිච්ච දෙයියෝ යාම දිව්‍ය ලෝකේ සුයාම කියලා රජ කෙනෙක් ඉන්නවලු. ඒ රජුරෝ නැත්නම් ඒ දෙව්ව ලෝකේ ලොක්කා කලින්මලු ඒ දෙව්ව ලෝකේ පහළ වෙන්නේ. එයා පහළ වෙනකොට කවුරක්වත් නැහැ. ඊට පස්සේ පහළ වෙන කට්ටිය තමයි ඔක්කොම. ඒ පස්සේ පහළ වෙන කට්ටිය මෙයාට කලින් මැරෙනවලු. මැරෙනව නෙවෙයි ඉතින් චූත වෙනවා. ඉතින් මෙයා හිතන්නේ මම නම් ඒකාන්තෙම සදාකාලිකයි. මොකද මම මුන් ඔක්කොටම ඉන්න ඉස්සලා මං ආවේ. මේ ආපු අපි කා මැරලා මැරලා යනවා. මම ඉන්නවා කියලා. පරිණිමිත වසවත්තේ තියෙන වසවත්තිය කියලා එකෙක් ඉන්නවනේ. වසවත්තියත් ඒකටත් ඒ වගේ. ඔය හැම දිව්‍ය ලෝකෙටම එකෙක් ඉන්නවා. මේ අයියා කෙනෙක්. අපි කියන දේව රාජය කියලා. ඒ දේව රාජය හිතාන ඉන්නේ මම තමයි මේක පටන් ගත්තේ. මම එනකොට කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ ඒක ඒක අපිත් ඔපියට ආව මැරලා ගියා. මම අයියා. අර හැම කෙනාගේම තියෙනට තද්ද බල නිත්‍ය සංඥාව අබ්බේ සංඛාරා අනිච්චා සබ්බී සංඛාරා දුක්ඛා කියනකොට සහලවන්න පටන් ගන්නවලු මේ බුදු කෙනෙක් නේ කියන්නේ. කාටවත් නෑ බෑ කියන්න බෑ. ඒ නිසා මේ දිව්‍ය ලෝක හොල්ලාගෙන යනවලු මේ තට්ටු හත අටේ බිල්ඩින් එක නැත්තම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට මේ ආසියන්තරව වැදුනා වගේ දඩ බඩක් දඩ බඩක් දඩ බඩක් කාලා ඔක්කොම කඩාන වැටෙනවලු බුදු කෙනෙක් මේ කියනකොට. ඉතින් මේ ලෝකේ ඉන්න අයියලා බයියලාටත් ටිකක් හෙල්ලුම් කරනවා. බුදු ආමඳුර ඇවිල්ලා කිව්වම සබ්බේ සංඛාරා දුක්ඛා අබ්බේ සංඛාර අනිච්චා කියලා. ඉතින් බුදුජාන සූපමාවකට කියනවා රජ්ජුරුවන්ගේ මාලිගාවේ හස්තාගාලේ ඇත්තු ඇත්ගාලේ මංගල හස්ති රාජා හැම කෙනාට වැඩිය බොහොම තෙදවත් ඒ කියන්නේ කුමාරි කියන මේ කුලේ ඉපදිච්ච ඔව් හත් පොලයා කියලා කියන්නේ පුදුම තැම්පත් සතෙක්ලු. නැත්තම් රජ කෙනෙක් ගොඩ වෙන්නේ නැතිලු. නමුත් ළඟ කැලේ ඉන්න සිංහයා හොඳට සිංහා මේ කැලේ ඉඳලා නැත්නම් මේ ගුහාවේ ඉඳලා එළියට ඇවිල්ලා හොඳට අතපය දිග ඇරලා ඈනුමක් කරලා තුන් සැරයක් කෑ ගහනවලු. ඒ කෑ ගහනකොට දන්නවලු ඉස්සරහ රව්වෙච්ච මොකක් කනවා දැන්. ආයෙත් සිංහයා ළඟ නැහැ. සිංහයා ළඟ කිසිම බයකුත් නැහැ. අහුවෙච්ච එකක් කනවා. ඒ නිසා පක්ෂීන් සීර මහසට පයින්නවලු. ජලජ සත්තු වතුරට පයින්නවලු. අනික් සත්තු බිල් වලට රිංග ගන්නවා. දැන් දන්නවා දැන් තව චුට්ටකින් එනවා මොකක්වත් යුතු කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට අර මංගලහස්ති රාජයාටත් කොච්චර බයක් එනවද කියනවනම් ඌ පිටිපස්සේ කකුල් දෙක දික් කරලා එදා කාපු කොළ බොක්කත් හොල හොල හොල හොල ගාලා බඩ යනවා. එතිට වෙනකන් නම් මංගල රාජා අයියා වගේ තමයි ඉන්නේ. අර සිංහ සාදේ ඇවිච්චාම ඌට එදා කාපු කොළ බොක්කත් යනවා. ඒ වගේ බුදු කෙනෙක් පහළලා මේ සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වම මේක අල්ලගෙන මේක නිට්ටයයි සුඛයි සුබයි කියපු සේරටම ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මොලේ අප්සෙට් එනවා. එන්න එපාය. ඒකෙම කායික මාර්ගුණුත් එනවා. ඒ මොකද අපි මුළු පද්ධතියම හදලා තියෙන්නේ නිට්ටය සුඛ සුබ අර කියන විදිහට බාලාලාපනයක්. එහෙම නැත්නම් මේක තුච්ච දෙයක්. මෝස ධර්මයක්. ඉතින් ඒක බුදු ජානනාචා කොහොම හරි හෙල්ලුම් කෑමක් වෙනවා. දැන් අපිට හෙල්ලුම් කෑම වෙන්නේ බුදුහාමුදුර පහල වෙච්චාම නෙවෙයි. භාවනා කරනකොට මේ අත තියෙන තියෙන දේ විවිධිය. කැඩි කැඩි යනකොට ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙක් කල නම් අපි ඕක පස්සට දාගෙන හිටියා මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම කරත හැකි දැම්ම ඕනේ නැහැ. නැත්තම් වයසට ගියාම කරන්න පුළුවන් එහෙම කරපුවාම හොඳයි. නැත්තම් ලබනාත්මේ කරන්න පුළුවන් කිය කිය ඉන්නකොට භාවනා කරනකොට අනම්ම නම් මොකුත් නැහැ. මෙන්න බලනකොට ගේ හිතරාම තමන් ළඟම මේ කම්පන චංචල එන්න පටන් ගන්නවා. එතකොට මේ කිනාට මේ සංස්කාර විසින් මේ විඥාණයට මෙතෙක්කල් දීලා තියෙන ලනුවත් විඥාණය මේක ලෝකයයි කියලා හිතාගෙන මේ සංස්කාර ෆිල්ටර් කරලා පෙන්නන සංඥා මත පමණක්ම ගොඩනගාගත්ත මේ ජීවිතය හරියට ගිහිගෙම්බෙක් ලිම්මැඩියෙක් ලිඳක ඉන්න මැඩියෙක් මේක තමයි ලෝකේ කියලා හිතා ඉන්නවා වගේ. එයා කවදාත් එළියට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මම ඉන්න ලෝකේ තමයි ඒක හෙල්ලෙනවත් කැමති නැහැ. නමුත් මේක මේ කවුරු හරි ඇඳලා දීපු චිත්‍රයක්. මේක කවුරු හරි මාව රවට්ටපු දෙයක්. මේක නෙවෙයි ලෝකේ කියන්නේ. මේ අපි ඉන්නේ තාම කාම ලෝකේ. එතන රූප ලෝකේ මේ කාම ලෝකේ ඉක්මවන්න පුළුවන්. රූප ලෝකෙට යන්න පුළුවන්. රූප ලෝකේ ඉක්මවන්න පුළුවන්. අරූප ලෝකෙට යන්න පුළුවන් කියලා ආයෙසරයක් අරූප ලෝකෙට ගිහිල්ලා මේ කාම ලෝකෙ දිහා බලනකොට තීරණ පටන් ගන්න මේ මිනිස්සු කවදා මේක තේරුම් ගනීවි කියලා. එහෙම නැත්නම් එක්ක හිතනවා මට වැරදිලාද කියලා. ඒ මේ තීරම උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්තම් සඳා මුඩ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩි ලියන්නේ නැතුව හම්බ කරගන්න. මේ එහෙම වෙන්න බෑ මට ඕන විදිහට වෙන්න ඕනේ. මම හදන්නේ මගේ දරුවා මට ඕන විදිහට. මම හදන්නේ මගේ ගේ මට ඕන විදිහට කියලා හිතන මේ හිත එකක්වත් අහන්නේ ඔය කෝක කියන එකක්වත් හිතන්නේ හිත යන්නේ කක්කාවටම. හොඳම පිරිසිදු අරමුණක් කරන් දෙන්න ආනාපානෙ වරන් දෙන්න ඕ. අරන්දිලා ඒක හොඳටම හිත සංසුන් වෙනවා බලන්න. කිසිම පෙරමග ලකුණක් නැතුව පාරට කාමච්ඡන්දේ ඉන්න පුළුවන්. ඒක මහජී සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ගුගුරු ලන අහසේ එහෙම නැත්නම් මේ ස්ටෝම් එකක් ආපු වෙලාවක අහස දිහාම බලන් හිටියොත් විදුලි ඡාපේ පුපුරන හැටි දැනගන්න පුළුවන්. ඒ විදුලි චාපේට චිත්තක්ෂණයකට ඉස්සෙල්ලා මොනම ලකුණක්වත් පෙන්වන්නේ නැහැ. චිත්තක්ෂණයට පස්සෙත් ආසෙ මොනම ලකුණක්වත් නැහැ. ඒක නිසා විදුලි ලකුණු චාපේ පුපුරද්දි මේක දිහා බලන ඉන්න කෙනාට හිතා ගන්න පුළුවන් චාපේ වම් පැත්තේ සිට දකුණු පැත්තට විහිදිලා ගියා. ඊට පස්සේ බලපෑකනාට ඒ විස්තර දකින්න බෑ. ඒ වගේ තමයි මෙච්චර ලස්සනට අපි හිත පිරිසුදු කරලා ලස්සනට කොට්ටයක් උඩ තියලා තිබ්බට ඊගා චිත්තක්ෂණේ ඔන්න එනවා. හිතා ගන්න බැරි කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්දයක්. ඉතින් ඒකට හේතුව මේ සංඛාර එහෙම නැත්නම් මේවට කියනවා චේතනා කියලා. ඉතින් ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි යම අරමුණක් ඉඳුරංගෙන් ස්පර්ශ කරන්න ඉස්සර වෙලා වේදනා සංඥා චේතනා කියන චෛතසික තුන ඉස්සරහට ගිහිලා ඊට පස්සේ තමයි ස්පර්ශය එන්නේ. වේදනා සංඥා චේතනා පාස මනසිකාර. නමුත් මේක ඒකටම විකල්පයක් වශයෙන් සමාහලට කියනවා පස වේදනා සංඥා චේතනා මනසිකාරය ස්පර්ශ කරාට පස්සේ තමයි වේදනාව විඳින්නේ ස්පර්ශ කරාට පස්සේ තමයි සංඥා කරන්නේ ස්පර්ශ කරාට පස්සේ තමයි චේතනා පහළ වෙන්නේ ස්පර්ශපත් කරාට පස්සේ කරාට පස්සේ තමයි මනසිකාරය ඉන්නේ කියලා. නමුත් අපි ස්පර්ශ කරන්නේ චේතනා විසින් තෝරන ලද්දක්. එහෙම නැත්නම් විඥාණයට එන්නේ සංස්කාර විසින් තෝරන ලද්දක් විතරයි. සීල සියල්ලම කවදාකවත් අපි දකින්නේ අපි දකින්නේ මගේ රුචිකත්වයට, මගේ පෞරුෂත්වයට, මට මන අපෙට කැමැති ටික විතරයි. අපි හිතා ගන්නවා ඒකේ ලෝකේ කියලා. ලෝකේ කියලා හිතාන අනික් අයට අපි මත ප්‍රකාශ කරනවා, අපි න්‍යායවල් හදනවා කියලා දෙනවා. අනික් මනුස්සයාට තේරෙනවා ඈත ඉඳලා මේකට පිස්සු කියලා. ඌ බලන පැත්තේ නෙවෙයි අනික් පැත්තේ කවදාකවත්ම නැහැ. කවදාකවත් දෙන්නේ එක පැත්තට එක විදිහට බලන්න බෑ. ඒ නිසා අපි හදාගත්ත ලෝකය මේක මායාවක්. මේක මායා කතාවක්. මේක බාලාලාපනයක්. මේක තුච්ච දෙයක්. මේක බාලයන් විසින් කටවැත දොඩවන්නක් කියන එක බුදුරජාණන්සේ දේශනා කරන අපිට පුළුවන් ද තව කෙනෙක් කතා කරනකොට. හොඳ එයාගේ දෘෂ්ටි කෝණයට ඉඩ දෙන්න. හරියට ඔයා කියන දේ අහගෙන ඉන්නම් මම. ඒක උඩ තියෙනවා පැහැදිලිවම අපි දෙන්න අතර වෙනසක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිසේත්ම ගැටෙන්න දෙයක් නෙවෙයි. We agree to disagree. No problem. ඕන තරම් සාකච්ඡාව පවත්වන්න පුළුවන්. Agree to disagree. එහෙම තමයි ඉතිහාසය ඇදිලා තියෙන්නේ. අපි හිතන නෑ මම කියන දේ ඔක්කොමලා පිළිගන්න ඕන. ඔය ගෙදරක අයියා වෙන එක, අක්කා වෙන එක, නැත්නම් තාත්තා හරි අම්මා හරි ඔක්කොම දරුවෝ ඒ තාට හදාගන්නේ හදන්නේ. ඉතින් මහා එකත් වැද්දෙක් නං ඒක කියනවා නම් දරුවන්ට දරුවනේ ශිෂ්ටාචාර වේල පිළිවෙලකට හිටපල්ලකෝ කියවට මහා පොඩි එකවොත් ඉතින් තාත්තා උඹත් වැද්දානේ උඹ අපිට උඹද අපිට උගන්වන්න එන්නේ මේ ශිෂ්ටාචාරය කක්කොටත් නිතරම කියනවලු දරුවන්ට කිලින් ඵලයල්ලා දරුවෝ කිලින් ඵලයල්ලා කියලා ඌ යන්නේ අරහට ඉතින් ඒ කියන බණත් කක්කොට බණ. නැත්තම් වැඩි බණ තමයි කියවන්නේ. කවදා අපි තේරුම් ගන්න පුළුවන් වුණොත් අපි මේ කතා කරන්නේ අහිංසකව අපිට ආපු තොරතුරු ආවේ සංස්කාර වලින් පෙරලා චේතනා වලින් පෙරලා. ඒ අනුව ගත්ත තීන්දුව නම් ඔච්චර තමයි. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් නම් මේිට ඉස්සෙල්ලා චේතනා දෙන තොරතුරු මාර්ගින් අපි නොම ගැරලා කියලා ඕගොල්ලන්ට තේරෙයි අද ජනමාධ්‍ය රෝගේ රටවල කරකවන හැටි. ওই ජනමාධ්‍යෙන් කියන මොනම දෙයක්වත් වෙලා නැහැ. මේ මිනිසුගේ තේමාවට හරියන දේ ඉදිරිපත් කරලා වෙච්ච විදියට ඉදිරිපත් කරනවා. එහෙම නැත්තම් උන්ට ඕන දේ උන් කරනවා. ඒක නිසා මේ ගෝයන්කා සිස්ටම් එකේ වාඩි වෙච්ච ඊරකාරයෙක් කිව්වලු මට තේරෙන විදියට මේ ලෝකේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නම් අනිත්‍යවන්න උත්තර තියෙන මේ ප්‍රශ්න නම් උත්තරයක් නෑම කියලා අනිවාර්යයෙන් මේක උඹ ඇති කරපු ප්‍රශ්නයක් කිව්වා. අපි ළඟ තියෙන විසඳන්න බැරි ප්‍රශ්නේ අපිම තමයි ප්‍රශ්නට හේතුව. ඒක තේරුම් ගත්තොත් ප්‍රශ්නයක් කියන්නේ තකතිරුකම. මේ තියෙන දෙයට හැඩ ගැහෙන්න බැරිකමක් තියෙනවා. හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව තමයි මනුස්සකම කියන්නේ. අපි එහෙම නෙවෙයි කියන්නේ මගේ හැටියට එයා කන්ඩිෂන් කරගන්න ඕන. එයා නැත්තම් මෙයා කන්ඩිෂන් කරගන්න වෙනවා. අයියෝ එහෙමනම් මේ සරුවච්චන් ආංශයට රජ සැප ඔක්කොම ලැබිලා අවුරුදු 45ක් මේ හිඟන්නේක් විදිහට ජීවත් වෙනකොට කොච්චර හැකියාවක් තියෙනවද තාත්තට SMS එකක් කරේ. සුද්ධෝදන රජුරන්ට හොට්ලයින් එකෙන් කතා කරලා මට වන්න කීර්ති එකක්. මට වන්න මේ අර්ග මේ කියලා කවදාකවත් නැහැ. ඒක ආර්ය විනයට ගැලපෙන්නේ නැහැ. අපිට එහෙම නෙවෙයිලා තියෙන්නේ අපි දන්නේ නැහැ. අපි ළඟට එන තොරතුරු සියල්ලම මේ විඥානයේ විනිශ්චය කරන්නේ පෙරිලාභ තොරතුරු වර්ගයකින්. ඒ නිසා නිවුස් අහන මිනිස්සු විතර අමන જાතියක් ලෝකෙම නැහැ. පුළුවන් නම් වෙච්ච තැනට ගිහිල්ලා බලන්න. වார்த்தාව දිහා බලනකොට සම්පූර්ණ මවාපෑමක් තියෙනවා. ඉතින් අපි හරි පුදුම ආසාවක් තියෙනවා මේ මවාපෑමට. අපි ඒකට ඇඟට නොදෙනී සහයෝගය දෙනවා. ඒකල කියන බලන්නකෝ අපි නොමග ගිහිල්ලා නේ කියලා. ඇත්ත කියන්න බෑනේ කවදාවත් අහන්නේ නැහැ. දැන් අපි නිවුස් රීල් එක කියන්නේ මේ කෙනෙක් පැය තුනක් වාඩිලා භාවනා කරනවා පැය තුනක රීල් එකක් පෙන්නනවා. පැය තුනේ මේ වශයෙන් මේ විඳගෙන ඉන්නවා. බලයිද? ඒ තමයි ඇත්ත. එහෙම නැත්නම් තාම ජීවිතේ මහන්සි වෙලා එක දිගට පැය තුනක් ඉන්න පුරුදුලා ඉන්න. ඒක ලොකේ ලොකුම වෙච්ච දේ. කියලා පැය තුනක් පෙන්නනවා. ටෙලිවිෂන් නාටකන ගහයි පොළවේ. ඊට වැඩිය කොච්චර හොඳ තාත්ත දෝ දූෂණය කරන එක පෙන්නනවා නම්. හොට් හොට් ඒ වයන්නේ දාට. අපිම තමයි මේ මේ නිවුස් රීල් නිවුස් කාරව අවුල් කරලා තියෙන්නේ. එනිසා අපිම තමයි මේ විඥාණයම තමයි සංස්කාරවල පෙරීමට අපි ළඟට එනකොට තෝරලා බේරලා දෙනකොට හරිය කැමති. ඒ රෝ තොරතුරට අපි කැමති නැහැ. ඒකයි බුදුන්සේ යථාභූත ඥාන දර්ශනී කියලා කියන්නේ මොන දේවත් ඔය කියන දේ බලන්න ඕක නැවත නැවත වෙන්න අරපන්. නැවත නැවත වෙන්න අරපන්. ඒකම ප්‍රත්‍යක්ෂ වෙන්න අරපන්. ඔය කවුරු මොනවා කිව්වත් විඥානයේ විසින් අපිට මොන අනුමාන ඥාන දුන්නත් ණය විපස්සනා දුන්නත් සේරම කෙලස් මධිකම නිසා කරන චාටු වැඩක් තියෙන බොරුවක් තියෙන. උඹම ඕකම බලපන්. එතකොට මොකද වෙන්නේ? කම්මැලි, නීරසයි, ඒකාකාරී කිසිම දියුණුවක් නැහැ වගේ පේනවා. ඉතින් ඒ නිසා අද ප්‍රශ්න 26ක් තියෙනවා කිව්වොත් ඒට කියනවා ප්‍රශ්න 29ක් 30ක් තියෙනවා. ඔක්කොගම එකම දේ අහන්නේ. මම නිකන් එක තැන ඉන්නා වගේ වෙනවා මොකක් හරි බැරිද මේකට උම්මලකට කැලලක්වත් දාලා මේ පොද්ද පොඩ්ඩක් රසවත් කරලා දෙන්න. කවුද අදහස් වගේ උත් ප්‍රකාශ කළා තිබුණා. ඉතින් මට කියවන කොටත් ඉතන ඕ කරන්න බෑ අප්පා. හොඳම වැඩේ තමයි 28 නෙවෙයි 38 වුණත් කරගෙන යන එකයි කරන්න තියෙන්නේ තේරෙන්න ඕනේ ප්‍රශ්න ලියලා ආපහු වරන් කියවලා බලන්න. ඒ හිස්තන හිටියත් අරමුණ හිටියත් මේ දෙක අතර විඥානයේ හැසිරෙනකොට මේකේ එකට මනාපමනාප මේකට මනාප නම් අරකට මනාප නැත්නම් රුචි අරුචිකම් පහළ වෙන හැටි දැක ගන්න නම් මේක ඉස්සලා වම අරන්න ඕනේ. මේක ලියන්න ඕනේ. මේ කාටරි කියන්න ඕනේ. කියලා ඉවර වෙලා ඒකම නැවත පරීක්ෂා කරලා බලනවා මම මේ ලියලා තියෙන්නේ දන්නේම නැහැ. මොකද්ද මේකේ තේමා වෙලා තියෙන්නේ? තේමා වෙලා තියෙන්නේ මේක හොඳ නම් අර කොහොඳ නැහැ. මේක හොඳ නම් මේක හොඳ නැහැ. හැබැයි ලෝකයා ඔක්කොම එකම විනිශ්චය නෙවෙයි ඉන්නේ. රූපෙට කැමති කෙනා අරූපෙට කැමති නැහැ. අරූපෙට කැමති කෙනා රූපෙට කැමති නැහැ. මේ දෙක වෙන්න ඇරලා හෙලි කරලා ඒක Taman තුලින්ම නැත්තම් මේ කමඨාන සුද්ධ වීම Taman හරහම කරගන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන්. එතෙන්ද යනකම්ම ඒක වාර්තා කරමින් වාර්තා කරමින් තව කෙනෙක් හරහා මේ දෝංකාරයක් හරහා විවේචනයක් හරහා එහෙම නැත්නම් කියන ප්‍රතිවීක්ෂාවක් හරහා තීරුම් අරගන්න ඕනේ මගේ රුචිය තියෙන්නේ රූපෙටද අරූපෙටද කියලා. ඒක දැනගන්නවට විඥානය කැමති නෑ. ඒක කියනවා මේ මාෆියා සංවිධානයක ඉන්න ප්‍රධානියා මොන්නම විදිහකින්වත් දැනගන්න බැරි විදිහට තමයි සංවිධානය හැදිලා තියෙන්නේ. සංවිධානය කරන හරියක් කරන්නේ කඩප්පුලි වැඩ. නමුත් මේ ප්‍රධානියා කවදාකවත් නරක වැඩක් කරන්නේ නැහැ. ඒ ඔක්කොම කරන්නේ කුලී හේවායෝ දාලා. කිසිම කුලී හේවායෙකුට ඒ ව්‍යාපාරේ දැනගන්න බෑ. හැබැයි මේ මහා ප්‍රධාන හොරා නැත්තම් ඔපිනියන් දෙන මිනිස්සයා කහට හරි අකමැති නම් ඒ මිනිස්සයා මකන්නේ මිනිස්සයා මරන්නේ කිසිම අනුකම්පාවක් නැහැ. එයා කියන්න බෑ සංවිධානයට. එයා මකන්න ඕන. ඒව සිද්ධ වුණත් හොරකම් කරනවා, ඩ්‍රග් ට්‍රැෆිකින් ගියත් මොනම විදියකින්වත් අහුවෙන කිසිම කෙනෙක් වැඩේ කරන කෙනා දන්නේ නැහැ. නිසා අපි කරන්නේ ට්‍රැෆිකින් කරන එක නා අල්ලා ගන්නවා ඉස්සලා. පොලිසිය ඌව මරන්නේ නැහැ. අහගන්න උඹට ඕඩර් එක ආවේ කොහෙන්ද? හරි ගියාට පස්සේ සල්ලි හම්බෙන්නේ කොහෙන්ද? ඔක්කොම ගෙන ඔක්කොම මිස්ටික්ස් තියෙන්නේ. මම දන්නේ මට කෙනෙක්ගෙන් ඕඩරයක් ආවා මෙන්න මේකේ තියෙන අවල්දී අතෙන් ගිහිල්ලා තිබ්බොත් උඹට මෙච්චරක් හම්බෙනවා කියලා. හැබැයි කවුරක්වත් දැකලා නෙමෙයි කෙරුවේ. මේ විදිහට අපි ඉස්සල්ලාම ඩ්‍රග් ට්‍රැෆිකින් වල ඉන්න අන්තිම කෙලවරේ ඉන්න කට්ටිය ඇල්ලිලා තමයි මේ රූප කර්මස්ථානය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර වල රූපයේ ක්‍රියාකාරකම් කොච්චර දැනගත්තත් විඥානේ අල්ලන්න බෑ. එයා වැඩ කරන්නේ වෙනම තාලයකට. ඒ රූප හොඳට රූප පිළිබඳ ක්‍රියාවලිය හොඳට බලලා ඒකේ 11 ආකාරයට බලන්න කියන බුදුරජාණන් වහන්සේ ගුරුසු වෙලාව බලන්න, සියුම් වෙලාව බලන්න, ළඟ තියෙන වෙලාව බලන්න, දුර තියෙන වෙලාව බලන්න, ඇතුලේ තියෙන වෙලාව බලන්න, පිට තියෙන වෙලාව බලන්න, මනහප වෙලාව බලන්න, අමනාප වෙලාව බලන්න, අතීත නාගත වර්තමාන වශයෙන් බලන්න ওই 11 ආකාරයටම දැක්කොත් ඔන්න කියන්න පුළුවන් ඒ ට්‍රැෆිකින් කරන මනුස්සයා දැන් දන්න. ගොඩාක් ඇල්ලුවොත් තමයි තේරුම් ගන්න මේ පණිවිඩ යන්නේ රහස් ක්‍රමයකට කියලා. රහස් භාෂා ක්‍රමයකට යන්නේ. එනතම් කෝඩ් එකක් තියෙනවා. මේක කෝඩ් එක ඩිකෝඩ් කරගන්න බැරි නම් කවදාවත් ගමන් කරන්න බෑ. ඉතින් පොලිසිය කරන්නේ මේ කෝඩ් එක අරගෙන පුළුවන් තරම් මේක ඩිකෝඩ් කරගන්න හදනවා. කෙරුවොත් වේදනා කරන සෙල්ලම අල්ලා ගන්න පුළුවන්. ඊගාවට තියෙන මට්ටම අල්ලා ගන්න පුළුවන්. ඒ අල්ලා ගත්තත් අර රූප අල්ලා ගැනීමේ ක්‍රියාවලියෙන් බෑ මෙයා වල්ලන්න. මෙයා වෙනමම ක්‍රමයකට යන්නේ. ඒ ඔක්කොම හොඳට තේරුම් ගත්තට පස්සේ ඔන්න සංඥාවල් වැඩ කරන හැටි ඊටත් වැඩිය ගැඹුරු. ඊ අන්තිමන තමයි සංස්කාර අහුවේ. සංස්කාරවල ක්‍රියාවලිය කියලා කියන්නේ චේතනා අபிසංචේතන නැත්නම් අபிසංකාර එයා ගැන පිළිබඳව සුකුම සත්‍ය සංඥාවෙන් දැනගත්තොත් විතරක් එයා උපදෙස් දෙන විඥානය කොහෙද වැඩ කරන්නේ කොහොමද වැඩ කරන්නේ කියන එක අල්ලන්න පුළුවන් වෙයි. ඉතින් මේ විඥානය කියන එක එහෙම නැත්නම් මේ හොරමුලේ නායකයා කියන එක අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. මොකද හොරමුලේ නායකයා රටේ ප්‍රධාන කෙනෙක්. බොහොම නම්බුකාර කෙනෙක් තමයි විනය හොරමුලේ නායකත්වයේ ඉන්නේ විනය අහවලයි කියලා කිව්වත් ඒ ඇති. හොරමුලේ නායකයා දඬුවම් දෙන්න ඕනේ. මොකද ඒත් එක්කල් එයා වෙන්න සමාජයට පොලිස්පති වෙලා හිටියේ. එතේ එයා වෙන්නේ අධිකරණ ඇමති. ඉතින් දැන් කිව්වොත් උඹලා රාජකරණ ඇමති හිටියේ මෙන්න මෙයා මෙයා තමයි මේ මොහරමුලේ නායකයයි කියලා රට්ටුන්ට තේරෙනවා. මේ වගේ තියෙන සංවිධානය. ඒ වගේ මේ විඥානයේ තියෙන මේ කට්ටකයි රාජක කාන්ටික දැනගත්තොත් විඥානයේ අහිංසකයි විඥානයේ මේ නොමග යවීම කරන්නේ සංස්කාර. සංස්කාර කියන එක අපි මේ එදිනදා ජීවිතේ භාෂාවෙන් කතා කරොත් යේ ලෝකේ උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානෝසයාතේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. අපි අර කියන දස දාන වස්තු දීම හෝ කාම සංඥා දීම හෝ නෙවෙයි සංස්කාර දීලා දාන එක. එහෙම නැත්නම් උපේති ලං වෙනවා. උපාදානේති වල්ලබදා ගන්නවා. උපේ උපාදාන චේතසෝ අදිඨාන. හිතින් අපි අදිෂ්ඨාන කරන ලබන ආත්මේ මට මේක වෙන්න ඕන. ඊගාවේ ඡන්දෙදී මට මේක වෙන්න ඕන කියලා එක එක අදිෂ්ඨාන අපි ළඟ තියෙනවා. අභිනිවේෂ තියෙනවා. මේ දෙන දේවල් එක එක දේවල්ට අපි රිංග ගන්න. අනුසේ තියෙනවා. මේ සේරම අපිට දැනගන්න ඉස්සලා අපි මෙහෙවීමකට ඉස්සලා පැනලා ක්‍රියාත්මක කරන දේවල්. අපි ආසාවම තියෙන අපි හිතූ පැතු දේවල් හරියන්න ඕනේ අදිෂ්ඨාන කරපු දේවල් හරියන්න ඕනේ මගේ මන අපේ ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි මේ පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් කරන්නේ චේතනාව වලට පොහොර දාන චේතනානුව තමයි සංස්කාරවල මේ පක්ෂග්‍රහයි තීන්දුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිසා අපි චේතනා බලලා අයිද ගන්නකොටම කියනවා මොනම චේතනාවක් කරන්න ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන්න. කොච්චර අමාරුද බලන්න. යම් හේයකින් අපි හුස්ම දිහා බලන්න ඕන කියලා ඉඳගත්තොත් කවදාකවත් නැතුව ඒ හුස්ම ඉතින් අදුම කාර්යයක් වගේ මෙතෙක්කල් භාවනා කරන්න ඉසලා ෂෝක් එකට හුස්ම ගත්තා. ආනාපානි කරන්න ගිය දවසේ ඉඳලා මයින්හමක් අදිනවා වගේ අල්ලපු ගෙදරටවත් භාවනා කරන්න විදියක් නැහැ. මොකද එයා ආස්වාද ප්‍රසවාස කරනවා නෑ. දැන් ආනාපානි කරනවා. ඒකවත් කරන්න බෑ. මේ දවසකට 70ම ගණන් නැතුව බල්ලන්ට 70ම නැතුව ඇවිදින එක කරන සක්මන් කරන්න කියන්න බෑනේ මොකද වෙන්නේ කියලා. ඊට ආනා මේ ඇවිදින කොච්චර වේගෙන් ඇවිදින්න ඕනද කොච්චරක් ඉස්සරහා බලන්න ඕනද කියලා අර කවදාකවත් ඇවිදපු නැති කෙනෙක් වගේ ඒක ඊට පස්සේ ඇවිදින කොටත් ඒ ඇවිදින්නේ සාමාන්‍ය බොරු කකුල් කාරෙක් වගේ යන්නේ මේ hina වෙන්න නෙවෙයි මම මේ කියන්නේ මොනවත් අපිට කියන්න කරන්න බෑ භාවනා කරනවා කියන ශේෂයට ආවට පස්සේ ඒකයි ඕගොල්ලෝ ඔය කොච්චර hina වුණත් ගෙදර ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ ගෙවල් වල කට්ටිය ඕගොල්ලන්ට ඔయిత වැඩි hina වෙනවා මේ අකුණ්ඩ පිස්සුනේ මේ ගිහිල්ලා දවස් රෑ 10 15 කන්නේත් නැතුව රෑ ඉඳලා වෙලා දැන් මේ ගෙදර ඇවිල්ලා මොනවද ඌ කියනවා. දරුවෙක් රේඩියෝ එක දාන්න ගිහම බන යනවා. දොරක් අයියේ ගියොත් ඔය හිමිට කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා දැන් මේ මිනිස්යාම තමයි යෝ සේරම කඩප්පුලිකම් කරන්නේ. දැන් ගිහිල්ලා ඇවිල්ලා අර සේරම නිවන් දක්කන්න ආද. තායෝ පිස්සු හොඳ එක. ඒක නිසා අපි මොනවාරි කරන්න ගියොත් ගෝරි ගොඩයි. ඉබේ වෙන්න ඇරියොත් මොනම දෙයක්වත් නැහැ. අපිට මේ ඉබේ වෙන්න දෙන්න බැරිකම තමයි මේ සංස්කාර පාලනය කරගන්න බෑ කියන්නේ ඒකයි. මොනම දෙයක්වත් අපිට ඉබේ වෙන්න දෙන්න බෑ. දැන් මේ ආස්වාද ප්‍රසආසයේ ගිවන් වීම සහ ආස්වාද ප්‍රසආසයේ නැවත මතුවීම සම්පූර්ණ ඉබේ සිද්ධ වෙනවා. වර එක විවේක වෙනවා වර එක අරමුණු මතුවෙනවා. ආයි විවේක වෙනවා වර එක. ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් මේකට මනාපමනාප පහල නොකර රුචි අරුචි කරන ඔබ තමයි පටිච්චසමුපාදේ කියන්නේ. අපි කවදාකවත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. අපි කියනවා ඒක බලාන හිටියා හිටියා හිටියා හිටියා හරි කම්මැලි. මේකට මොනවා හරි වැඩි බැරිද මේක පොඩ්ඩක් කාලවට්ටම් කරලා ගන්න පොඩ්ඩක් මේක ඔප දාලා හරි අඩු ගන්න ටෙම්පරාදු කරලා හරි කරා කරපිංජ කොලයක් හරි ඕකට දාලා පොඩ්ඩක් ඒ තරම්ම පටිච්චසමුපාදේ නද්දකින් ඔපතන් නොදෝම කි. ඒක ප්‍රතිසම්පාදේ ගැඹුරු නිසා නෙවෙයි. ඒක කැමැති නෑ. ඒකට මට කියලා කරන්න දෙයක් නෑ. මම මට මට අයිය වෙන්න බෑනේ එතන. මට අක්ක වෙන්න බෑනේ. මට මුදුන වෙන්න බෑනේ. මේක මම කෙරුම වෙන්නේ නෑනේ. ස්වභාවික සිද්ධ වෙන දේ තමයි ලෝකේ තියෙන ඉතාමත්ම දක්ෂම දේ. ඒක කවටක්වත් වර්ග බාධා කරන්න බෑ. ඔන්ට ඒ කරනකොට තණ්හාමාන දිත්තේ නැහැ. ඒ ඒ ඒ නාඩගමේ කිසිම ප්‍රේක්ෂක රුචිකත්වයක් එන්නේ නැහැ. ප්‍රේක සුරුචිකත්වයේ ඉන්නේ මේ තුනේ. ඒකේ තණ්හාව ඇති කරන්න ඕනේ, මාන්න ඇති වෙන්න ඕනේ, ditthිය ඇති කරන්න ඕනේ. දෙන්නේකේ දෙක සමාන නැහැ. ඉතින් මේ නාඩගමේ අපි දිගටම ඉන්නේ තමන්ට වැඩියෙන් තණ්හා මාන ditthිය ඇති වෙන දෙයට. ඒකට හේතුව විඥාණයේ තියෙන කඩප්පලිකම නෙවෙයි, විඥාණයට දෙන තොරතුරු සියල්ලම පෙරලා දෙන්නේ. කිසිම එකක් එන්නේ ඒ ඒ ඒ ඒ රට් එක එහෙම නැත්නම් ඒ තියෙන ඇබ්බැහිය කඩන්න නම් ස්වභාවික දෙයට එන්න දෙන්න අමනාප වුණත් ඒක දිහා බලන්න. එතකොට ඒකට කියනවා යථාව දර්ශනය යථා භූත දර්ශනය. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැකීම මේක අපට දුර්ලභ දෙයක් නෙවෙයි. හරීම සුලභ දෙයක්. නමුත් ඒක හරි කම්මැලි. ස්වභාවික සිද්ධිය හරිම කම්මැලි. අපි ඒක කොහොම කොහොම හරි කරලා මට ඕන විදිහට හදන්න ගියාට පස්සේ එකයි සිද්ධ වෙන්නේ ටිකක් පොඩ්ඩක් අස්වාභාවික වෙනවා. අස්වාභාවික වෙන්නේ මට ඕනේ තාලෙට. ඊට පස්සේ ආයෙක හදන්න බැරි විදිහට ඒ අස්වාභාවික වීම මගේම දෝෂයක් නිසා මගේම ඔපිනියන් කාරෝ නැත්තම් මට උපදෙස් දීපු කට්ටිය වැරදි තොරතුරක් දීපු නිසා නැත්තම් මේ සංස්කාරවල සංස්කාර කියන අවකන්නාඩි දෙක දාගෙනයි මම බල්ලා තින්නේ ඒකයි මට මේ වැත්ත වගේ පේන්නේ. කවදාකවත් හිතෙන්නේ නැහැ. මම මේ දාගෙන ඉන්න අවකන්නාට ටික අනිවන් තමයි මට මේ පේන්නේ කියලා. ඉතින් ඒක ගලවවුවට පස්සේ නම් පේනවා. දැස්තක් ඇවිල්ලා නැහැ මේ කන්නාඩි දෙක නිසා ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා. ඕක තේරෙන්න මරණ මොහොතේදීවත් තේරෙන්නේ නැහැ සමහරවල්. ඒක නිසා මේ මේ වෙනකොටත් අපි තෑහෙන වැඩි ගණන් පහු කරන ඇවිල්ලා ඇති. තෑහෙන හොඳ පැත්තට කඩින් පැනලත් ඇති. නමුත් ආයෙසරයක් ආදුනිකෙක් වගේ ඒ අරූපේ දැක්කට පස්සේ අරූපේ ස්වභාවයෙන් අරූපේ පදනමෙන් අරූපේ තේමා කරගෙන මේ ලෝකෙ දිහා බලනවා රූපෙ දිහා. රූපෙට ගියාට පස්සේ රූපේ පැත්තෙන් බලනවා අරූපෙ දිහා. දෙකම තියෙනවා. එහෙම නැත්නම් මේ උපාගත අමාරු හැට අරූපෙ පැත්තෙන්ම බලන්න ගියොත් අනිවාර්යයෙන්ම රූපෙට ද්වේෂයක් එනවා. එතෙන් වර්ණ පුරුදු ක්‍රමයට රූපෙ දිහා බලනකොට අරූපෙට ද්වේෂය එනවා. මේ දෙකෙන් එකකවත් ද්වේෂය නෑ. ඒක අපි ආරූඪ කරන්න ඕනේ. අන්නේ විදිහට මේ රූපෙට හෝ අරූපෙට මනාප අමනාප නුරුස්නා ගති ආරූඪ කිරීම තමයි මේ විඥාණයෙන් කරන්නේ. ඒ නිසා ලෝකේ තියෙන දේවල් ඒ විදිහටම තියලා ඒක දිහා බැලුවොත් ඒක මේ හොඳ නරක කියලා දෙයක් ඉස්සර පස්සර කියලා දෙයක් මේ ලෝකේ නෑ. අපි හැදිච්ච සભ્યත්තේ හැටියට අපි ඇසුරු කරන කට්ටිය හැටියට අපේ හිත මේ අගයන් ආඩම්බරයෙන් දාගෙන දැන් අපි ඒකෙන් ලෝකෙම මනින්න හදනවා. ඒ ඒ උපමානෝලි ලෝකෙම මනින්න හදනවා. ඉතියාට බලේ ලැබෙන්න ලැබෙන්න ඒ පිස්සු වැඩි වෙනවා. ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න යහනිත් ඔක්කොටම මේකම පටවන්න හදනවා. ඒ වෙනුවට අහිංසකුණයි කියලා හිතන්න. මේක මෙහෙමමද කියලා 100%ක්ම හරි ගියත් ඒක දිහා නැවත තලකා බැලීමට කියනවා පටි විපස්සනාව කියන එහෙම නැත්නම් අනුපස්සනාව කියලා කියනවා. දැකපු දෙයම නැවත දිහා දකින. කැමැතිම නෑ අපි ඒක තමයි අපිට මේ කම්මැලිකම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ආකාශය කියන සියුම් දෙයටත් වඩා යටින් ඒකේ ඇති නැති බව පදනම් කරගෙන මේ විඥාණය අපිට අන්දන්න හදන ඇඳිල්ල රුචි අරුචිකං එහෙම නැත්නම් මනාපමනාප නැත්නම් මේ නුරුස්නා ගති එන්න ඕනේ. එනකොට සූදානමින් යන්න ඕන. එතකොට මේ සංසිද්ධිය නෙවෙයි බලන්නේ මේ සංසිද්ධිය නිසා මගේ හිතට ඇවිල්ලා තියෙන මනාපමනාව. මගේ හිතට ඇවිල්ලා තියෙන රුචි අරුචිකා. මගේ හිතට ඇවිල්ලා තියෙන යම් යම් දේවල් පිළිබඳ නුරුස්නාවෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ තව ඉස්සරහට යන්න වෙනවා. තාම සැක ඒ සැකීම තමයි අපිට ඊගාව පාඩම ඊගාව හැතැප්ම කනුව කෙරෙහි යොමු කරවන්නේ. නමුත් ඒක සත්පුරුෂයෙකුට විතරයි යොමුවක් වෙන්නේ අසත්පුරුෂයාට මන් දොස්සහි වීමක් වෙනවා. කම්මැලි වෙනවා මෙච්චර මම භාවනා කරා තාමත් මට අන්නර අර විදිය කරදර එනවා මෙහෙම එනවා මෙහෙම එනවායි කියලා චෝදනා කරනවා මොකද එයාට මතක නැහැ කාම ලෝකේ ඉන්න කාලේ තිබුණු කරදර. දැන් මේ තියෙන එක ඇහැට වැඩි චුකුණක් වගේ කැවෙන්න පටන් ගන්නවා. ඒක හොඳකුත් තියෙනවා. ඒක වෙන්නේ අපි මේ දෙක අතර තියෙන මේ මනාපමනාප දෙක රුචි අරුචිකම් පහළ වෙන්නේ ඉස්සල්ලා தત્ත්වේ සහ රුචි අරුචිකම් පහළ වුණාට පස්සේ සංසිද්ධිය ඇති වෙන දේ එනකොටම පහළ වෙනකොටම දකින්න අපි කොච්චර කවදි භාවයක් තියෙන්න ඕන. අන්නේ අවදි භාවය කවදාකවත් කඩෙන් ගන්නවක්වත් වෙන පිනක් කරලා ගන්නවක්වත් එහෙම නැත්නම් ඉබේ පහළ වෙයි කියලා හිතන්නවක්වත් එහෙනම් බුදුහාමරගෙන් ණයට ගන්නවත් බෑ. ඒක අනිවාර්යයෙන්ම තමයි අත්හදා බලලා එහෙනම් මේ ක්‍රියා කරලම ගන්න නිසා ඒකට ආර්ය පරිශ්‍රණය කියනවා. නිසා කොයි වෙලාවක හරි කෙනෙක් මේ දේවල් වල මනාපමනාප මට පහළ වෙන්නේ මගේ හිතේම තියෙන අවිද්‍යාව සහ සංස්කාර නිසා කියන එක තේරුම් ගත්තොත්. අපි වැලි තලාවක තියෙන ගංගානම් ගඟේ වැලි තලාවක තියෙන වැලි හර දෙකක් කරන ඒක දෙකක් නෙවෙයි කොයි වැලියට දෙකක් විතරයි යෝගේ. පැලියට දෙකයි අතර කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ඒ වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සු අතර මොනම වෙනසක්වත් නැහැ. නමුත් අපි මේ යාළුවා, මෙයා තරහකාරයා, මෙයා ආසවලා, මෙයා මේක නයි කියලා මේ නිකාය ભેද, වර්ග ભેද තීරම ඇති කරගත්තට පස්සේ නිකන් මුර්ග සංවස්සයට වැරිච්ච දෙමිච්ච උන් වගේ දකින දකින එකේ හතස් හතස් රුපිය වගේ පේනවා අහුවෙන අහුවෙන දේ ආයුධයක් වගේ පේනවා ඉතින් කාකොටා වැටෙනවා පිස්සු ලෝකයක් තියෙනවා ඒ පිස්සු ලෝකේ කොච්චර තිබ්බත් ඒ මට ඒක අදාළ වෙන්නේ මගේ තකතිරුකමේ ප්‍රමාණයට. මගේ තියෙන සකස් කිරීමේ තියෙන දේ තියෙන හැටියට බාර ගන්න නැතුව සංස්කරණය කිරීමට මේක අංග සංස්කරණය නැත්නම් ප්‍රතිසංස්කරණ ඒ මුග නාන ප්‍රකාරණ වලින් කරනවා. අන්න එහෙම නැතුව ඉන්න ගියාම උගෝ දෙනුට බයක් තියෙනවා මුළු ජීවිතේම එහෙම සකස් කරලා නැතුව ඉන්න පුළුවන්ද කියලා. එහෙම නෙවෙයි මේ පෙන්වන්න හදාන්නේ. සකස් නොකර ඉන්න පුළුවන් එක චිත්තක්ෂණයක් ගන්න. මේ දිග ගමනේ එක චිත්තක්ෂණයක් කරගන්න. අර බණ්ඩේ විලා කොච්චර විවේකද කියලා. සකස් කරන හැම තැනකම තියෙන අවුලක් නේද කියලා. එතකොට හිත හදලා ගැනීමේක. ඉතින් ඒ විඥානය මෙන්න මේ විදිහට ඔපිනියන් දීම, විඥානය මේ විදිහට මනාපමනාප දීම, විඥානය මේ විදිහට රුචර්ජ් කන් දීම පිළිබඳව අවදි වෙච්ච ගමන් විඥානයේ මේ අඬු අකුල ගැනීමක් සිද්ධ එහඬු කරලා සිද්ධ වෙච්චාම අපිට පේන්නේ සියලු දේක මත තියෙන සමාන ගතිය. එහෙම නැත්නම් මේ දේවල් දිහා අපිට දැනගන්න පුළුවන් මනාපමනාප ඇතුල් නොකර. දේවල් දිහා අපිට බලන්න පුළුවන් තාරාතිරන් නැතුව. ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇට ටිකක් වගේ. කොයි එකක් සමාන කරන්න පුළුවන්? මෙන්න මේක මාන්නෙට ඉන්න බැරි තරම්. මේක සක්කාය දිටින් ඉන්න බැරි තරම්. මේකෙදි තෘෂ්ණාව ඉන්න බෑ. තෘෂ්ණාව තියෙන්නේ තාරාතිරන් තිබුණොත් තමයි. මම ආයනේ එන්නේ තාරාතිරක් තිබුණොත් තමයි. ඒ තාරාතිරමටමයි මාන්නේ කියලා කියන්නේ. ඒ නිසා ඒක පරිේෂණ මට්ටමට ඕ චිත්තක්ෂණ මට්ටමට ඕ කාට හරි ළඟා කරගන්න පුළුවන් නම් එයාට හිතා ගන්න පුළුවන් මේ විඥානයේ ක්‍රියාකාරකම් ඒ අණුව මේ විඥානයේ තියෙන මේ ෂටගති තේරුම් ගත්තට පස්සේ තමයි ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිත් නැති ඒ තාරාතිරන් නැති මානසික තත්ත්වයක්. එහෙම නැත්නම් විහාරයක්. එහෙම නැත්නම් ඒක තහනායම් පොලක් පෙළගස්සලා තියෙන අපි ඒක හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඒ අනුව අපි මේ කරගෙන යන වැඩේට මේකත් මේ මෙතෙක් දේශනා කරලා දී ඉතිපත් කරන කරුණුත් Tamanටම Taman පිළිබඳ විවේචනයක් කරමින් කරුණා කරලා ඒක අනුන් පිළිබඳ විවේචනයකට යොදන්න එපා. ඒකෙන් මහ විශාල පටලැවිලි වෙනවා. විශාල sannivedanaye අවුල් වෙනවා. Tamanට මේක යොදාගෙන කටයුතු කෙරුවොත් කාටත් එක සාන්තියක් වෙනවා. සීළු දිනාගේ වැනි සාන්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.